හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනිම ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි අපි සමුදෙන් මුළු දෙන්නේ. ඒ සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙනවා අපි අනු ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. welcome everyone for this uh, first session on question and answer. Uh, there are some written questions. Whenever they come in Sinhala, I will answer in Sinhala. If the questions are uh, appearing in English, I will try my best to give in the uh, English answers. So it will be a uh, mixed or common discussion. ස්වාමීන් වහන්සේ ඉතරේද සිටිවිලි ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන ආදී මතාලීමට පිළිතුරු කළ හැකිද එසේ කළ යුතු දෙයක්ද එවැනි සිතුවිලි හිතට එන විට ඒ සිතුවිලි හිතට ආවව දැන ගැනීමට කරන ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද ඇත්තට මේ ප්‍රශ්නේ ආන්නේ කවුද කියලා බැලුවොත් මේ හිතම තමයි මේ හිතුවිලි හදන්නේ හිතම අහනවා මම මේක කිරුවට කමන්නේ නැද්ද මගේ මේක අයින් කරන්නද ඒ නිසා අපි ගන්න ඕනේ මේ වෙලාවේදී හිතම නඩුවක් හදාගෙන හිතම විනිශ්චය කරන්න හදාන්නේ. හොරා ගැමයි පේනවන්න හදාන්නේ. කාගේ පැත්තද ගන්න? අපි මේ වෙලාව හිතවිලි පැත්ත ගන්නවද හිතේ පැත්ත ගන්නවද කියලා දෙකම මායාවක් තියෙනවා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ දැන් තමයි භාවනා කරන නිසා තමයි අපි අඩු ගන්න දන්නේ මේ හිතවිලි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන જાති තියෙනවා. ඉස්සරව එනකොටම අපි ඒවට වාල් වෙලා ඒවට ක්‍රෝධෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. හමාරුණාට පස්සේ අවසාන අපරු ප්‍රතිඵලයත් එකයි අවදි වෙන්නේ. දැන් දන්නව භාවනා කරගෙන යනකොට භාවනා කරනවා කියලා කියන්නේ මධ්‍යස්ථාරමුක හිත පවත්වන. ඒකට හිතවිලි එනවා. ක්‍රෝධය වයනවා, ද්වේෂය වයනවා. එතකොට අපිට ලැජ්ජා හිතෙනවා. මොකද ඒවා තාම ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් මේවා කිසි කෙනෙකුගේ න්‍යායපත්‍රයකින් තොරව කඩා වදිනවා. ඉතින් එතකොට යෝගාවචර ප්‍රශ්න කරනවා මේවා මම නැති කරන්න ඕනද මේවා ගැන දැනගත්තොත් ඇද්ද දැනගත්තොත් මොකද්ද වෙන්නේ කියන ප්‍රශ්නේ නගනවා නමුත් මතක තියාගන්න මේ ප්‍රශ්නේ ගොනු කරන්නේත් හිතමයි. ඔය මාන්න ක්‍රෝධමාන ඇති කරන්නේත් හිතමයි. ඒ නිසා හොරාගෑමෙන් පේනයිලා තියෙන්නේ. ඒ නිසා සතුටු වෙන්න තියෙන්නේ අපි අනිකුත් ක්‍රෝධමානවට ලක් වෙලා වැඩ කරන පිරිස වලට වඩා අඩු ගානේ දැන් උදාසීන අරමුණක හිත පවත්නකොට ඒ හිතවිල්ල හිතවිල්ලක් බව ආනාපාන කරන එක නම් මේක ආනාපාන නෙමෙයි මේක හිතවිල්ලක් මේක සද්දයක් නෙමෙයි මේක හිතවිල්ලක් කියලා වෙන් කරලා අඳුර ගන්න දානවා. තව එහාට ගිහිල්ලා ඒ හිතවිල්ල ද්වේෂ සහගත, ක්‍රෝධ සහගත, මාන සහගත නැත්නම් ලෝභ සහගතද කියලා දන්නවා. ඉතින් ඒක මේ ලොකු ඉදිරි පියවරක්. මේක බාධාවක් නෙවෙයි. මේක කරදරයක් නෙවෙයි. මේක දිගට යන්න දෙන්න. යනකොට යනකොට <coughs> වෙලාවක් එයි. මේ ක්‍රෝධයේ තියේදී, මාන්නේ තියේදී, හිතවිලි තියේදී ආනපාන බලන්න පුළුවන්. අන්නේ දාට ප්‍රශ්න කරගන්න. දැන් අපි කරන්න හදන්නේ ආනාපානයේ වහගන්න හිතවිල්ලක් එනකොට මේ හිතවිලි පැත්ත අරගෙන ඒක නැති කරන්න හදනවා. ඒක මම කියන්නේ ප්‍රතික්‍රියා කරනවා කියලා. ප්‍රතික්‍රියා නොකර මේ හිතිවිල ගණන් ගන්න එපා. හොරාගේ අම්මයි පේන හිල්ල තියෙන්නේ. ඒ හිතිවිලි කොච්ච දානවා අපේ අවධානය ගන්න හදනවා. උත්සාහ කළොත් ඒ හිතිවිලි තියෙද්දිම එහෙම නැත්නම් මේ ක්‍රෝධයේ තියෙද්දි මාන්නේ තියෙද්දි ඒ ASCII ආනපානෙ බලන්න. වෙලාවක් ඒ ඒ දෘෂ්ටි කෝණයෙන් බලනකොට හිතිවිලි ක්‍රෝධමාන Taman ඉදිරිපිට මේ මායා කරද්දී ඒ දැල ASCIIෙන් මේක ස්ථිර ඝන තහඩුවක් නෙවෙයි කවදාකවත් නැහැ. මේක නිකන් දැලක් තියෙන්නේ. දැල අස්සෙන් ආනාපානෙ තියනවා දකි. ආන්නේ දාට මේ ආනාපානෙ දැකලා අපිට කියන්න තියෙන උඹ ඇවිල්ලා කොච්චර මේ උලිහිලි පෑවත් කෝලම් කෙරුවත් මම උඹ කියන දෙයට ඊර්ෂ්‍යා ක්‍රෝධ මන කරන්න යන්නෙත් නෑ ආවයි කියලා තරහ වෙන්නෙත් නෑ නාවයි කියලා සතුට වෙන්නෙත් නෑ මට තියෙන්නේ මේ අල්ලබනල්ලස්සේ මට හැරමිටියක් වගේ මට සරණ තිබුණු ආනාපානිය අසරණ නොකර හදිස්සිය හරි මේ අතර මැද ආනපන හිත ධානය පුළුවන් නේද? මෙන්න මේක වැඩි වෙන්න වැඩි වෙන්න මේ මේ විනෝදාන්තේ පුරුදු වෙන්න පුරුදු වෙන්න අර හිතවිට වලින් එන තියෙන අපුරු බලපෑම නැතිලා යනවා. ඒක එන්නේ ඇයි මොනවාක්වත් හොයන්න ගිය ගමන් වෙන්නේ හිතවිල්ලට පොහොර වැටෙනවා. හිතවිල්ලට අවශ්‍ය කරන ආහාර ලැබෙනවා. නිසා හිතවිල්ලක් ආවේ කියලා ගණන් ගන්න නැතුව ඒ නිසා ආධුනිකයෙකුට අමාරුයි. ඒ වගේම ඉඳගත්ත ගමන්ම හිතවිලි આવොත් අමාරුයි. මොකද ඉඳගෙන ටික වෙලාවක් ගිහලා සතිය වඩලා වඩාන ඉන්නකොට ආනාපානෙ යට කරගෙන හිතවිලි ආවත් යෝගාචරය මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලනවනම් ඔය කොච්චර හිතවිලි આવත් මම හුස්ම ගන්නවනේ. ඒක නැතර වෙන්නේ නැහනේ. එනයි ගන්න හුස්ම මට දැනගන්න පුළුවන් ද හිතවිලි ඇස්සේ. අනේ එදාට තේරෙයි මේ හිතවිලි ඇස්ෙන් ආනාපානෙ බලන එකට සතිය කියලා කියනවනම් මේ සතිය පවද්දත්ති ඇවිල්ලා මේ ආගන්තුක වශයෙන් රින්ගන්න හදන ද්වේෂයට ක්‍රෝධයට මානෙට කෙලස් කියනවා නම් කවදාරි යෝගාවචරය තේරුම් ගන්නේ මේ සතිය ඉදිරිපිට කෙලස් ඉතාම දුර්වලයි. ඉතාමත්ම බොල්. ඉතාමත්ම භංගුරයි. මේ හිතිරි වල තියෙන හොබස් බය නිසා සතිය ආසරණය. නමුත් අපි සතියට අවස්ථාව දීලා හිතවිලි වලට යනකොට පුළුවන් නම් කඩපන්. මම පුළුවන් තරම් ආනාපානෙත් ඉන්න බලනවා. ඔබ වරින් වර කඩයි මම කවදාවත් ආනාපානෙ අතාරින්නේ ආනාපානෙ ගෙවිලා තිබුණත් එතන තියෙන විවේකී අතාරින්නේ කියලා යන්න ගියාම මේ හිතවිලි වල බලපෑම වැඩි වෙන්නේ හිතවිලි ඝන බහල වුණොත්. හිතවිලි තුනී කර හිතවිලි වෙන් කරලා අඳුර ගන්න වෙලා ගත්තොත් ඒ අතර තන හිදැස් ඇති වෙන්න වැඩි වෙන්න ආනාපාන සතිය පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. ඒ නිසා මේ හිතවිලි කැදලි බැඳිලා රොස්ස වෙලා උඹත් බයක් ඇති කරගත්තට යෝගාචර හිතන්න ඕනේ මේ සතියට පුළුවන් විනිවිදින්න. සතියට පුළුවන් මේ හිතවිලි විනිවිදලා කවදාරි හම්බෙන් අර ආනාපානේ බලන්න නැත්නම් තමන්ගේ මූල කර්මස්ථානේ බලන්න සක්මන තමයි මම හිතන්නේ ආනාපාන කියන නිමිත්ත මම ගත්තට හොඳම තෙල්ලම තියෙන්නේ සක්මනේදී සක්මන හොඳට බලන්න පුළුවන් හිතවිලි තියෙදී. අන්තිමට වෙන්නේ මොකද්ද? අර හිතවිලි වලට ඇවිල්ලා කොක්ක ගහ ගන්න දණක් ඔළුව දාගන්න තැනක් නැති වෙනවා යෝගාවචරලා ලතලද අවස්ථාවේ ඒ තමන් ගත්ත මූල කර්මස්ථානෙට ගරු කරන නිසා ඒ නිසා අවසාන ප්‍රශ්න කොටසේ අහනවා මෙහෙම බැලිල්ලෙන් ලැබෙන ආනිසංශ මොකද්ද කියලා බැලිල්ලෙන් කියනවා මට පුළුවන් ඇස් ඇත්තේ නමුත් මට අන්ධයෙක් විදියට කටයුතු කරන්න පුළුවන් උඹ ගැන මට කන් ඇත්තේ නමුත් බීරෙක් විදියට වැඩ කරන්න පුළුවන් හිතවිලි ගැන මට මනසක් ඇත්තේ නමුත් ඔබ දැක්කේ නැති විදිහට ගණන් ගත්ත විදිහට වැඩ කරන්න පුළුවන් කියලා හිචිලට පෙන්නකොට හිචිලි එහෙම ඒකට කියන්නේ ලීන වෙලා යනවා වඳ වෙලා යනවා ලොප් වෙලා යනවා ගබ්ස වෙලා යනවා අනිදාට තේරෙන පටන් අර ගන්න මේ සතිය කියන එක මේ වගේ ප්‍රශ්න එන්නේ එන්නේ එන්නේ තීක්ෂණ වෙන ගාන මුවාතක් වගේ හැබැයි මම කියනවා මෙන්න මේ යෝනිසමනස්කාරය අවශ්‍යයි කියලා මම කියනවා මෙන්න මේ විදිහට රැඩිකල් වාදීව ප්‍රශ්න දිහා බැලුවේ නැත්නම් හිතවිල්ල රෝග කරන්න හැදුවොත් හිතවිලි වාසි ගන්න. මම මේ නිවේදනය කරන්න කියන්න තදන එක තේරෙනවද කියලා මට සැකයි. නමුත් මට කියන්න ඕනේ කාරණාව නම් මට පැහැදිලි. ඒ නිසා මේක තේරෙන්නේ නැත්නම් මම කියනවා මේක තවදුරටත් ඒ මත පැටනගිර ප්‍රශ්න දිනන කර්මාකල ඉදිරිපත් කරන්නයි කියලා. එන්නත් අපි යනවා ඊගා ප්‍රශ්නට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින සක්මන් භාවනාව එක උපදේශ පරිදි වම දකුණ වශයෙන් භාවනාව ආරම්භ කෙලෙමි. මුල් අවස්ථාවල බාහිර සත්‍යතුනි. විවිධ සිතක මනසට ආව. අවද නැවතත් මේ සම අවස්ථාවලදීම වම දකුණ දෙකම මනස යොමු කරනවා. දෙක මෙම අවස්ථාව දිගට පවත්වාගෙන යන විට අය ඇටදීම යැවීම තැබීම පිළිබඳ වැටහෙන්න පටන් ගන්නවා. එම නිසා පප දක්න වෙනුවට ඇටදීම යැවීම තැබීම එකපිට යොමු කළා. අධිකන වේගයේ බොහෝ අඩු වෙනවා. එවිට පය දක්කක් ආකාරයෙන් දෝෂයක් වෙන කැටකමක් තිබුණ බව දැනෙනවා. තවද ශරීරයේ රෝගය මත සමුපිලිත වෙමින් පැද්දෙමින් යන ආකාරයක් දැනේ. අදින පර්යන්ත භාවන. 1. සක්මන් පසු පර්යන්තයේ ආවිද මුන්න ඉදතැන්න. ආනාපානෙ වන්නේ අනුසිඳන තත්ත්වයක් ඇති. ශරීරයේ ඇතුළත සීතල සිය දහරක් යනවා මින් දැනෙනවා. ඒකට බලා සිටින විට සංස්කෘති ධාමත් වේදනාකාරී පබ්ද මේ වේදනාව වචනේ විස්තර කරනවා ඒ ජීවිතයේ ස්වභාවන තරමේ වේදනාව ආවාසේ සැලකීගෙන පාරයක් තේරෙනවා දෙලෙන් සිතිවිලි පවා පහසු බව දැනෙනවා මා කෙසේ මේ தත්ත්වය පසු කළ යුතුද යන්න පහදා දෙන්නේ ප්‍රශ්න දිහා අහගෙන ඉන්නකොට හිතෙන්නේ බොහොම ලස්සනට දියුණු වෙන භාවනා මනසක හරස්කඩක් පේන්න තියෙන්නේ මුල් කොටස ප්‍රකාශ කර මුල් කොටස ඉස්සලා අපි ගත්ත ප්‍රශ්නෙට බොහොම සමානයි සක්මන් කරනකොට හිතවිලි ආවට සක්මන දිහා හොඳට බලන් හිටපුවම මේ මේ හිතවිලි යාර සක්මන දිහා බලන ආදරය නිසාම ගෞරවය නිසාම හිචිල වලට ඇවිල්ලා කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඊට පස්සේ Tamanට ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය නිසා චිත්ත ශක්තිය නිසා ඒසා විශාල සංසාරගතයේ හිතවිලි නැති කරන්න මේ পায় ගැටෙන බව සතිය උදව් කරම නිසා ඒකට තවත් ඇලි ගලි හොඳට විස්තර හොයන්න පුළුවන් ගතියකුත් එනවා. ඒකේ ප්‍රශ්න කරු ලියලම තියෙනවා. ඊට පස්සේ මම දක්වන සෝනා තබන ආදි වශයෙන් යනකොට ඒ මුළු එක චක්‍රේ පේන්න පටන් ගන්නවා. ඒදී එක්කෙනෙක් කිව්වේ වතුර යට ඇවිදිනවා වගේ කියලා. ධනක් විතර වතුර තියෙන එක ඇවිදිනකොට ඔසවනවා යවනවා තබන ඔක්කොම වතුර කපාගෙන යන්නේ හොඳවට තේරෙනවා. ඒ වගේ Tamanට උලක් කපාන යන්නේව තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒකේ සහනදායි එහෙම නැත්නම් වාසිදායක ප්‍රතිඵලයක් වශයෙන් පරියන්කට ගියාම හිත යන්නේම කර්මන්නේ මනසට. වෝම් අප් වෙලා තියෙන්නේ. ඒක නිසා අරමුණටත් ඒ කියන්නේ අපි ගන්න සක්ම පරියන්කෙන් ගත්ත සතිය අර අරමුණට දාපු ගමන් බොහෝම ඉක්මනට නිකන් රත් වෙච්ච විශේෂකින් බටර් කැල්ලක් කපනවා වගේ කාගෙන බයිනවා. ඉතින් මේ ශිල්පේ දක්ෂකම ඇති වුණාට මායාකාරී ගති වංචනික ගති එහෙම නැත්නම් ෂටගති නිසා ඊට පෙලෙන්න පටන් ගන්නවා. ඒ විදිහකට වෙන විදිහකට කියනවා නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණ විඥාණයට ඒ ඉන්ද්‍රිය බද්ධක භවේ ආධාරය ලබා ගන්න බැරුව යනවා. එමෙහිට එමෙහිට එමෙහිට භාවනාව ගෙනියනවා ඉන්ද්‍රියයන්ගෙන් ඈත් කරගෙන. ආස්වාද ප්‍රසආස කරගෙන යනකොට හැපෙන තැන මතක නැතිලා යනවා. ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස මතක නැතිලා යනවා. ඔක්කොම මැදට මැදට එනකොට විඥානයේ පොඩි ඉන්ද්‍රියපත්ව තිබුණු විඥානේ හිමීට මැදට මැදට එනකොට අර විඥානේ ප්‍රතිෂ්ඨාව නැති ගතිය යෝගාවචරයාට දැනෙන්නේ මට පදනමක් විරහිත වුණා වගේ, ත්‍රිපිටන අමතක වුණා වගේ, පාළු වුණා වගේ, තනි වුණා වගේ, වක්කාර ඉන්නා වගේ, ඒකාකාරයි වගේ මේ අනතුරු දාගේ තනක් වගේ ඉන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන් එනකොට ඇත්තටම මොනම වේදනාවක් නෑ මේ හිත හදනවා මන නැත්නම් විඥානය හදනවා නැවතත් මේක කඩලා නැවතත් කයට හිත ගන්න ඉඳුරන්ට හිත ගන්න ඉතින් එතෙන්දී අර කායික වේදනාව කියන එකට වැඩිය චෛතසික දෝමනසය ආපුවම සිංහල කියවනක් විදිහට කියනවා නම් කියන්න තියෙන්නේ සාමාන්‍ය කියපන්න කියන තියෙන්නේ මේ කිඹුලා කනවා ඉවසන්න පුළුවන් කොහිල කටු කනවා කොහිල කටු යනවා ඉවසන්න බෑ කියලා ඒ වගේ අර දෝමනස්ස වේදනාව හුරු කරපු නැති කෙනාට හිතෙන්නේ මුළු ජීවිතේ මුළු ආත්මෙටම බලපාන නూరు ගතියක් නුරුස්නා ගතියක් වක්කාර ගතියක් වෙනවා. ඉතින් මේකට එක උත්තරය තියෙන්නේ මේක හතර සැරයක් එන්නා දෙනවා. අතරට කාවට පස්සේ තමන තේරෙන පටන් අර ගන්නවා මේ සත්‍ය කරා යන ගමනේදී ගමන සඳහා තියෙන උපක්‍රම සහ තාක්ෂණයත් ඇත්තටම ਸਰවචනාශනමක් අපට පෙන්වන්න ඕනේ අපි ශ්‍රද්ධා විදිය සති සමාධි වඩන්නත් ඕනේ නමුත් හිත එතකොට කරන මේ ප්‍රතික්‍රියාව එහෙම නැත්නම් මේ වාංචනික ගති ෂට ගති මායාවී ගති අපි ඇතුලේ තියෙනවා ඒක තරම් අපි නිවනෙන් වළක්වන වෙන මොනම දෙයක්වත් නැහැ අපි හිතන්නේ මේ නිවනෙන් අපි වළක්වන්නේ බාහිර දේවල් කියලා. බාහිර දේවල් නෙමෙයි අපි ඇතුළත ඇත්තටම නිවනට කැමති. ඒකට කියන්නේ fear of freedom කියලා. නැත්තම් fear of unknown කියලා. ඒ නොදන්න තැන ඉඳලා නොදන්න තැනට යනකොට හීන අඩිය දානවා. වක්කාරේනවා. සහලවනවා. ඇඟ කප්පණේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කිලිපොළන ගති හොඳ ලකුණක්. අපේ උපස්තරේ මාරු වෙන බවට නිකම් ප්ලේන් එක රන්වේ එකේ දිගට ගිහිල්ලා ගිහිල්ලා එයා එයාබෝන් වෙන්න හදනකොට ඇඟ කිලිපොළන ගතියක් එනවා. ඒ වගේම අමාරුයි. අමාරුම ෆ්ලයිට් එකේ තියෙන අමාරුම වෙලා ඉන්න සෑම කෙනෙක් මේකට ගෞරව කරන්න ඕනේ. ප්‍රතිදද කරගන්න ඕනේ. ක්‍රූ එකත් ගෙලිලා තම තමන්ගේ ආසන වලට යන්න ඕනේ. ආන්නේ වගේ තමයි මේ ඉන්ද්‍රියපද්ද විඥාන දිගේ ගිහිලා නැත්නම් මේ කන දිවනාසෙන් ආපු තොරතුරු දිගේ ගියේ හිත ඊට පස්සේ ඒකට කියනවා චිත්ත සංස්කාර වලට බරි නගන්න හදනකොට මේ කියනවා පළවෙනි සැරේ හරීම බයයි. දෙක තුන හතර යනකොට ඇතර මේකට උපදේශ අරගෙන යන්න ඕනේ හරියට යන්න පටන් ගත්තොත් පේනවා මේක කොහොමද මේ පොදු ජනයාට කියලා දෙන්නේ. කවදාකවත් කියලා දෙන්න. ඒ වෙච්ච කෙනාට කිව්වොත් ඔබ පුතා බය නැතුව ඵලයන් ඔතෙන්ද කියලා යාට තේරෙයි. මොකද එයා එතෙන් එනකම් මේ වෙනකොට වීඩියෝ කරලා කැප කරලා තියෙන්නේ. පොදු කට්ටියට කිව්වොත් මේ මෙහෙම භාවනා කරනකොට වමනින තනක් එනවයි කියලා ඒගොල්ලෝ එන්නේ නැහැ භාවනා කරන්න. ඒකට බයයි. ඒක නිසා මේවා පොත්වල නැහැ. නැතුව නෙවෙයි ඒ අවශ්‍ය තැන් වල කියවිලා තියෙනවා. මේ පොදුවේ දෙන උපදේශවල මූලික උපදේශවල මොනක්වත් නැහැ. කරගෙන යනකොට මේ දුෂ්කරතා පැමිණෙනවයි කියලා කියන්නේ අටුවාචාර්ය වංශලා පිළිගන්නවා දක්ෂ පිං ඇති හරියටම ක්‍රමයට යන යෝගාවචර තමයි අපහසුකම් මතුවෙන්නේ. නමුත් ලෑස්ති වෙලා ගියේ නැත්නම් උපදෙස් ලැබිලා ගියේ නැත්නම් ඒ ඒ අත්දැකීම නිසාම යෝගාවචරය ප්‍රයත්න අතහැලා දාන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න මේ වගේ සංසිද්ධියක් හරහා මෙවැනි පණිවිඩයක් අවුරුදු 100ක් හමාරක් ගෙනියනවා પરම්පරා ගානක් හරහා ගෙනියනවායි කියලා කියන්නේ ජීවිත පරිත්‍යාගයම කරන කෙනෙකුට මිස පොතේ දැනුමින් හෝ ආශිර්වාදකින් හෝ දාන දීලා හෝ සිල් රැකලා මේක කරන්න බෑ. දාන සීල සීල කරන්නේ නැතුව කරන්න බෑ. හරියට මෙතෙන් එනකොට තමයි ඒ ඒ යකා එනකොට යකට පිදෙනිය දෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ තොවිලි හරියන්නේ නැහැ. ඒ නිසා මේ උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ ජීවිත පරිත්‍යාගයෙන් ධෛර්යයෙන් යුක්තව ලෑස්ති වෙලා මේකට දෙතුන් සැරේ මුණ දෙන්න. මුණ දුන්නාට පස්සේ තමයි තේරෙයි අර මුලින් මුලින් කරපු අත්තරදී නිසා තමයි පස්සේ පස්සේ එන චිත්ත ශක්තිය අධිෂ්ඨාන ශක්තිය වැඩෙන්නේ. ඊට පස්සේ මේක මේක මේක ප්‍රශ්නයක්ද කියලාත් හිතෙනවා. කරාදි මං එදා මේක බොරුවට නිකන් කෑ ගැහුවට මේක මොකද්ද කියලා හිතන. හැබැයි ඒත්නේ ඒ හතර සැරේ කෑවට පස්සේ. මුල් සැරේ නම් අකුණු විදුලි ගහගෙන ගොරවගෙන අම්බරවගෙන එනවා. මහා සුළුසුලඟක් එන්න වගේ. නමුත් ඒකට මුණ දුන්නොත් අදිෂ්ඨාන ශක්තියෙන් මුණ දුන්නොත් ඔය කියන තරම් යකා කළු පාට නැහැ. ඇත්තටම එක කාරණාවට ඇට්‍රිබියුට් කරන්න බෑ. මෙතන තියෙන්නේ fear of freedom. අපි මෙච්චර කල් බැඳුම් යටතේ කෙලෙස් යටතේ හිටපු හිත කුඩල කොට උඩ තිබ්බා වගේ පිරිසුදු තැනකට ආවම එයාට මැනේජ් කරගන්න බෑ. දෙක නොදන්න ශේත්‍රයක් යන්නේ ඒ නොදන්න අපි දන්නවා නොදන්න දීගට වැඩිය දන්න කණවැන්දුම හොඳයි කියලා කතාවක් තියෙනවා. ඒ නිසා අපි ආයතර පුරුදු කෙලෙස් වලට යන්න හදනවා. ඒකත් එකක්. අනිත් එක ඒ භවනා කරගෙන ගිය අරමුණ එකම අරමුණේ බොහෝ වෙලා සිටීම නිසා අර තැන් තැන් වල කක කක අරමුණු රස විඳ විඳ ඉසිපු හිතට ඒ අරමුණ නීරස වෙනවා. ඒ ඒකාකාරීකම නිසා. ඒ නිසා හිතේ සියුම් දූෂයක් කරා. ද්වේෂයක් කරන භාවනාව හරි. අරමුණේ තමයි තියෙන්නේ. අරමුණ විස්තර පේනවා. ඒ වුණාට ද්වේෂයක් හට ගන්නවා මේ අරමුණ මේ හිත ඉල්ලන්නේ නිතරම අරමුණු රසේ. අරමුණු මාරු කර කර මාරු කර කර ඒ වැරයිටල් එන්ටර්ටේන්මන්ට් එකක් ඉල්ලනවා. පහටියකට ගියා වගේ. නමුත් අපි මෙතන එකක් දීගෙන එනකොට ගත්ත අරමුණ ඇත්තටම සත්‍ය හොයලා දෙන අරමුණ කෙරේ යටින් ද්වේෂයක් වැඩ කරනවා. ඒක යෝගාවචරයට අහු වෙන්නේ නැහැ. ඒ නිසා මේ එකමදී බොහෝ වෙලා බලාන ඉන්නකොට බොහෝ දේවල් දිහා බලාගෙන තරම් හිත උනන්දු කරවන්නේ. ඒ නිසා ඒ උනන්දු කරනවනව නම් යම් හේතුවක් නිසා හිතවිලි එක එක අරමුණු දිගේ ඒකට සංසාරය කියනවා. දැන් එකම අරමුණේ හිත උනන්දු නොකරන ගතිය නිවන කියනවා. මේ නිවන දිහාවට හිත යනකොට හිතේ ද්වේෂයක් හට ගන්නවා ඒ द्वේෂය අර අරමුණට යොමු කරනවා හිත. හිත කැමති නැහැ මේ Tamange වැරද්ද යහුවෙන්නේ ඇත්තයි මේ එලි වෙන්නේ කෙනෙක් කියන්න කැමති නැහැ. අපේ පුරුද්ද තියෙන වැරද්දක් වෙච්ච ගමන් අල්ලපු ගෙදර මනසට බයිනගනේ. පිටින් කවුරු හරි වැඩිකාරය වයින් එක නේ වගේ අරමුණට දාපු ගමන් අරමුණ නීරස වෙනවා. ඇත්තටම අරමුණ තමයි මෙතෙන්ට නම් පාර පෙන්වන්නේ. ඒ නිසා යෝගාවචරය ඒ ඇති වෙන නීරස ගතිය ද්වේෂපද නෙමේ ඉඳලා ප්‍රඥාපදනකට මාරු වෙනවයි කියන එක නිබ්බිදාව එනකොට ඉන්නේ ද්වේෂපද නෙමේ නද්දකින් කියාගෙන වමන යන්න බලාගෙන එපා කරවගෙන බය කරවගෙන. නමුත් මේක ඥානයක් බවත් ඇලීම ආවනම් සංසාරේ දැන් තියෙන එපා වීම මේ එපා වීම ද්වේෂයෙන් අයින් කරලා ගත්තොත් ඥානයක් වෙනවා. ඒකට බුදුහාමුදුරන්ට උදව් කරන්න බෑ. ඒකට පොතෙන් උදව් කරන්නත් බෑ. ඒකට දාන සීල භාවනාවෙන් උදව් කරන්නත් බෑ. ඒකට රැඩිකල් වාදී කල්පනාවම එන්න ඕන. ඒක පළවෙනි සැරේ එන්නේවත් නැහැ. ඒක 100 200ක් අත පොළවේ ගහලා කෙදාගේ පළවෙනි සැරේ එන්නේ නැහැ. නමුත් සාකච්ඡාවේදී හරියටම ඉතින්ට තට්ටු කරලා මේකයි මේ වෙලාවට මං ආයෙසරක් આવුත් කරන්න ඕන කියලා ලෑස්තිලා ගියාට වරදින් ඉඳ තියෙන දවසක හරියන. ගියාට පස්සේ තේනවා මේක ඉතින් කොහොමද තව කාටද කියලා දෙන්නේ. කොහොමඩක්වත් මේ පොදු ජන විඥාණයට ජනමාධ්‍ය කියන්නේ ජන විඥාණයට කියන්න බෑ. එක්කෙනෙකුට try කරතයි. try කරලා පණින්න පුළුවන්. හැබැයි generalize කරන්න බෑ. ඒ නිසා මේක හැමදාම ආධ්‍යාත්මිකයි මේක හැමදාම ආගමිකයි. ගියේ මිනිස්සයා දන්නවා හරියටම මේ ගලේ මරේ තියෙන මෙතන මෙතන තටුක පැලෙනවා කිය. වෙන තැන කොච්චර තට්ටු කරොද කියලා පැලෙන්නේ. ඒ නිසා ඒක ජීවිතේ වෙනස් කරන සුළු හැබෑ වෙනසක් ඇති කරන සුළු අත්දැකීමක්. ඒක බුදුන් දෙන එකක් නෙවෙයි තමම උපේන එකක්. හැබැයි උපයන්න බෑ එතෙන් එනකම් පහසුකම් ටික පින් ටික දක්ෂකම් ටික පෙළගස ගන්න. පෙළගසගෙනත් මෙතෙන්ටම හරියටම තට්ටු වෙන්නේ නැත්නම් අර මොකද ජාතකයේ මතක නැහැ කාන්තාරය යනකොට වතුර නැති වෙලා අන්තිමට මේ මහබෝසත්ණන්සේ තමයි ඒකේ ජල්සත්තු නායකයා. වන්නුපත ජාතකේ. කියන මෙතන හරන්න මෙතන වතුර තියෙනවා කියලා. ඉතින් මිනිස්සු ඉන්නේ ඔක්කොම ජල්සත්තුවේ ඉන්න මිනිස්සු වෙහෙස වෙලා. නමුත් නායකයා කියනවා හාරපන් කියලා. හාරගන් ටිකක් දුර යනකොට ගලක් එනවා. මිනිස්සු ගොඩට එනවා. ඇයිල කියනවා දැන් බෑ දැන් මේක කඩන්න ගියාට පස්සේ ආර ඇඟේ තියෙන දාඩියක් දාලා මැරෙනවා කියලා. ගෝතනසික කඩපන් කියලා. ගලට ගහපන් කියලා. ඉතින් ඒකට ඉන්නේ මිනිස්සු හරි වෙහෙසෙන්. කාන්තාරේ වතුර නැහැ බය ඉස්සරහට අනිවාර්යයෙන් වෙයිලා මැරෙන්න වෙනවා. නමුත් නායකයා කියනවා ගහපන් කියලා. ගැහුවට පස්සේ වතුරේ. ඊට පස්සේ මේ ජාතක කතාවේ කියලා තියෙනවා ඒ එදායි පහළ වෙච්චි මේ මොකද්ද කියන්නේ වට කියන්නේ ക്ഷേම භූමිය කියලා. ඒ ക്ഷേම භූමිය අද වෙනකම්ම තියෙනවා. මතු කරගත්ත වතුර පාර. ඉතින් ඉතින්දී වතුර පාර එයි එතන කියලා කිසිම ගල් සාත්තු ඉන්න කෙනෙකුට මතක් වෙන්නේත් නැහැ, දන්නේත් නැහැ. තනකොළ පඳුරු නිසා මත ලකුණ ගත්තේ බෝසත්ණන්වංශ විතරයි. නමුත් ඒ අනක්‍රියාත්මක කරන්ඩ අර මනුස්සර ගහලා බැනලා කරගන්න වෙන්නේ වෙලා. නැත්තම් කවුරුත් කැමති නැහැ මහන්සි. අන්නේ වගේ අසීරු තැනකට ගිහිලා තමයි ওই විශාල ඥානයක් පහළ වෙන්නේ. ඒක වචනෙන් කියනවනම් මේ ඇති වෙන නුරුස්නා ගතියට, නීරස ගතියට, ඒකට නිබ්බිදා කියලා කියන්නේ නිර්වින්දනය කියන වචනේ. මේක ද්වේෂපතනම එන්නේ. අන්න එනකොට ඒ ද්වේෂපතනම පිටකවර ගලවලා මේක ඥානයක් මේ නැති නිසා අපි සංසාරේ රස විඳීමට රසලෝලීත්වයට අරමුණු මාරු කර කර යන්නේ නැහැ මම මේ අරමුණ මතම යනවා මේ නීරසකමම විවේකීව බලනවා මම මේක හරහා යනවා කියලා ඒ වෙලාවේදී ඉදිරිපත් වුණොත් යෝගාචර සංසාරේ පළවෙනි වතාවට තමන් වෙනුවෙන් අනුකම්පාවෙන් ගත හැකි තාම වටන තීන්දුවක් අරගෙන ඒ තමන් ලබන ඒ අත්දැකීම ඒකට කියන්නේ ප්‍රත්‍යක්ෂය කියලානේ. ඒ ප්‍රත්‍යක්ෂය ගොළු වෙන්න පටන් ගන්නවා. කාටද මේ කොහොමද වෙන කෙනෙකුට කියන්නේ? කිසි කෙනෙක් මෙතෙන්ට යනකොට මෙතෙන්ට මුණ දෙන්න කැමති නැහැ. එම්බත් වෙලා ඉන්නේ, එපා වෙලා තියෙන්නේ, කම්මැලි, හාත්පසම බය එලවන සුළුයි, කම්මැලි කරන සුළුයි. ඉතින් හොඳම දේ තමයි අරමුණු රස හොයාගෙන නැගිටලා යන්නේ. අන්න එහෙම කරන්නේ නැතුව ඉදිරියට යනවයි කියන එක හැමදාම ජීවිතේ කරන්න වෙන්නේ කෙරුවොත් එක සැරේයි ඊට පස්සේ ඒ දැනුම ඒ පුද්ගලයාට හැමදාම තේරෙනවා අපි මෙතෙක් කල් කෙරුවේ සංසාරේ ප්‍රශ්නෙම් පැනයන්නේ. ඒක වෙනකොට මෙහෙට දානවා ඒක වෙනකොට මෙහෙට දානවා කවදාකවත් මුණ දුන්නේ මේ වගේ ප්‍රබල මුණ දීමක් දුන්නාට පස්සේ තේරෙනවා දුකක් කියන්නේ ප්‍රශ්නයක් කියලා කියන්නේ නිවනට පෙතක්. දුක ප්‍රශ්නේ බලාපොරොත්තු සංසිඳීම එනකොට වියලවල දානවා. නැත්නම් ඒක හරහා ගිය ගමන් නිවනට ඊටාම කිට්ටු පෙත. අපි කරන්නේ හදන එක මගාරවල සුඛ බෙන්ස් කාර්වල යන්න හදන නිවන් වලට. මේ කාර් එක මාරු කරනවා. ඒ කාර්ය නිසා බුද්ධ학මේ විතරයි දුක්ඛ සත්‍ය පළවෙනි සත්‍ය වශයෙන් දේශනා කරන එක මාර්ගය. අනිත් හැමතැනම කියන්නේ මයිලාකට ඉන්න මම ඕගොල්ලෝ ගලවන්නම්. ඕගොල්ලෝ ස්වර්ගය අරින්නම්. ඕගොල්ලන්ට අරක දෙන්නම් මේක දෙන්නම්. ඊළඟට කියන පුළුවන් නම් කාපම් බැරි නම් කාපම්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උස්ම ගැනීම පිළිවෙල පිළිබඳ සිත්. උස්ම ගැනීම එළීම පිළිබඳ සිත් පිළිදීමට උත්සාහ ගන්නා අතර තුල දැනෙන කයේ වේදනාව එකට කිහිය දෙකට ඉරියව්වේ නැත්නම් ඉරියව්වේ සිටීමේ එකම ඉරියව්ව. එකම ඉරියව්වේ සිටීමේ හැස්ස නිසා ඇතිවන වේදනාව නිසා කර්මක බාධාවක් ඇතිවේ. මේ වේදනා දැනෙන විට භාවනා විදියට ගෙන යාම සුදුසු ලබා ගැනීම ගෞරවයේ ඉන්නේ. වේදනාව දැනෙන විට මේ වේදනා දැනෙන භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙසක් ලබා දෙන මේ ගෞරවයේ ඉන්නේ. මේකට සාමාන්‍යයෙන් ගොඩ පෙරක දුරුකම් දෙකක් කියන්න පුළුවන්. එකක් තමයි මුදුවේට සක්මන් කළා වාඩි වෙන්න. ඒ කියන්නේ ඇඟ හොඳට කර්මණී කරන වාඩි වෙලා Taman කාගෙන්වත් අහන්න එපා. ඇඟ හොඳට සැහැල්ලුවට පట్టලව සමබරව ලිහිච්ච ස්වරූපෙන් තියාගන්න. දඬුකන්දේ ගැව්වා ඉහිර කරගෙන පටන් අරගත්තොත් කිසියම් භාවනාවක් තියා ඇඟට ප්‍රේම කරන කතාවක් දන්නේ නැහැ. නිසා උගෝතනේ භාවනා කරන්න ගියාම මිරිකල අල්ලන්න ඒ විතරක් නෙමෙයි ඇඟ විතරක් නෙමෙයි ඊට පස්සේ ආනාපානෙත් මිදිකලා අල්ලනවා. ඊට පස්සේ ඉසිකක් කොහොමද කියනවා බෙල්ලම් පස්සේ පස්සේ අමාරු වෙනවා රැට නිින්දයක් නැතුවයි කියලා කියනවා. ඒ මොකද මේ එකම් ප්‍රතිඵල ගන්න. ඉතින් ගොඩාක් කල් යනවා මේ ශරීරයේ සහයෝගය නැතුව මේ ගමන කරන්න බෑ. කරත්ත ගුණා බඳින මිනිහගේ ගුණා තෞක්‍ය සම්පන්න නැත්තම් කරත්ත බිස්නස් එක කරන්න බෑ. ඒ නිසා ඒ මාංශ හම්බ කරන එකෙන් පළවෙනි කොටස වෙන් කරන්නේ පුන්නක් වලටයි තනකොළ වලටයි. දරුවන්ට නෙමෙයි. මොකද ඒ මාංශ දන ගුණා වැටුණොත් ඔක්කොම ඉවරයි කියලා. හිතෙන්නේ නම් මේ හම්බෙන සල්ලි ටික දරුවන්ට දෙන්න ඕන කියලා. එහෙම කරන්න බෑ. ඒ නිසා මේ ශරීරයට ප්‍රේම කරනවා කියන එක ඇත්තටම මනුස්සයා දන්නේම නැති කලාවක්. මනුස්සයා දන්නවා ගෑණි දන්නවා මිනිහාට ප්‍රේම කරන්න. මිනිහා දන්නවා ගෑණිට ප්‍රේම කරන්න. නමුත් Tamange කාට ප්‍රේම කරන්න දන්නේ නැති නිසායි මේ ලෙඩ හදාගන්නේ. ඉතින් ඉඳගත්ත වෙලාවක හොඳට බලන්න අරමුණකට හිත දාන්න මේපා. එතකොට ගොඩක් ගොඩක් ප්‍රශ්න විදිනවා. වාඩි වෙලා Taman සමබරව සැහැල්ලුව ලිහිච්ච ගතියෙන් ඉඳගෙන ඉන්නවා කියන්නේ. ඒකම ඇති අරමුණට. ඒක තියාගෙන විනාඩි 10ක් 15ක්. එතකොට ආනාපානය ආවොත් විතරක් අල්ලන්න ආනාපාන දිගේ එලවන්න යන්න බෑ. එතකොට වෙන්නේ මොකද? ඇඟ තව දඩි වෙලා, දැඩි වෙලා මේ හිත ආයත් අතතිගත වෙනවා. එතකොට ඇත්තටම වේදනාවටයි ආරාධනාව යන්නේ. ඒ නිසා වේදනාවක් එනවනම් ආයෙසෙන් සලකා බලන්න හොඳට පట్టල වෙලා කය මට්ටම් කරලා දෙන්නේ. ඒකල ඒකට කියන්නේ consulting the body knowledge කියලා. ඇඟෙන් අහන්න ඔබට මොකක්ද ඕනේ කියලා. අකුල දිගාරපන් කිව්වොත් එහෙම දඩබඩ ගාලා දිගාරින්න එපා. තේරුම් අරගන්න මේ කය මෙහෙම තිබ්බ සහයෝගය ගන්න බෑ. ඒසහා කයට ගෙන හොඳයි මට කකුල දිගාරින්න ඕන නම් මං දිගාරින්න. හැබැයි ඊට පස්සේ මම යනවා ආනාපානට. නැත්නම් මම යනවා සැහැල්ලුවට කියලා කණුතුණු කරලා එහෙම ඊට කකුල දිගෑරලා භාවනාවට යන්න පුළුවන්. අනිත් වගේ මේ ආධුනිකයන් මේව ගැන දැඩි ආයාස කරගතිය නිසා මේ හොඳ උපමා දෙකක් මම හිතන්නේ උපමා දෙකක් අටුවා කතාවේ සඳහන් කරලා තියෙනවා ශිරා වේදේ කියලා ශිරා වේදේ කියලා කියන්නේ වතුරේ පාවෙන නෙළුම් පෙත්තක දැලි පිහියෙන් ඒකේ තියෙන ට්‍රේනුවක් පලන්න කියන අල්ලන්නේ නැතුව ඒ නිසා මේ වතුරේ පාවෙන නෙළුම් පෙත්ත ස්ටේබල් නෑ දැලිපිය හොඳට කැපෙනවා. අර රේණුවක් දිගේ අදින්න නම් බොහොම සැලකිල්ලෙන් ඒක කරන්න ඕනේ. අත වෙගුලන් ධර්මයේ ගත්තොත් එහෙම තියන්නත් බය වෙනවා. මොකද මේක ෂුවර් නැති නිසා. ඇන්නොත් එහෙම ලකුණු කැපෙනවා. නිලුම්පතේ මේ රේණුව පැලෙන එක නෙවෙයි වෙන්නේ රේණුපතර තුවාල වෙනවා. ආහන්නේ වගේ ශිරා වේදේ කරනවා වගේ ඒ කයත් එක්ක ආනාපානෙත් එක්ක ගෙනියනද ආධුනිකයට ඇත්තටම බෑ. නමුත් ඒක වැරද්දක් නෙමෙයි, ඒක දෝෂයක් නෙමෙයි, අපරාධයක් නෙමෙයි. මතක තියාගන්න ඕනේ අපි මේ දැඩි කොට ඇල්ලීම නිසායි මේ කටයුත්ත වෙන්නේ. ආයක යෝජනාවක් නිදහස් කාරණාවක් කියනවා රජ කෙනෙකුට පූජිතයාගේ ලැබිච්ච පරිණතය නිසා වෙන්නේදී රජුරු අනබරයක් ගහනවා බම්බේ අද්දිග මකුළු දලක් රාජසභාවට ගෙනාපු එක්කෙනෙකුට ඇතෙක් රට දඬුවම් මේ වස්තුව දෙනවා කියන්නේ. මිනිස්සු දුවන්න පටන් ගත්තලු මකුළු දැල් අල්ලන දුවනකොට අල්ලන අල්ලන මකුළු දැල් කැඩෙනවා. එකෙකුටවත් බැරි වුණාලු අත් දෙක දිගහැරලා දිගට තරමේ වකුළු දෙලක් අරගෙන රාජ්‍ය සභාවට යන්න මොකද අනිත් එක නඩ ඉස්සලා යන්න කියලා දුවගෙන යනකොට අල්ලන මොකද දාලා කැඩනවා විනාඩි යනකොට රටේ දිනුන මකුළු ලා ටික සේරම ඉවරයි එකෙකුටවත් බෑ මේක අරගෙන යන්න මොකද හදිසි කරනවා ඒ නිසා මේ ඒ සමබර භාවය ඇත්තටම අපේ ජීවිතේ උඟාක්ම දුර්ලභ වස්තුවක් ඒ නිසා භාවනා කරනකොට එක සක්මන් කරලා යන්න දෙකට සක්මන් කරලා ගියාම සාහතික වෙන්න පුළුවන්. සක්මන සාර්ථක නම් විනාඩි 20ක් යනකම් ඉඳගෙන ඉන්න එක සපයි. පැයක් ඇවිදලානේ. ඉඳගෙන ඉන්න එක සපයි. ඒ අතරමැද ආනාපාන මිරිකල් අල්ලන්න එපා. ආනාපානේ හරි පිම්බීමක් කිලිමාරි එන දෙයට ඉඳ දෙන්න. ඊළඟ එක දිහා බලාගෙන ඉන්න. වැඩියෙන් මෙන්න ආනාපාන මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ කියලා තේරුම් අරගෙන කටයුතු කරනකොට යම් වෙලාවකට ඊට වැඩිය අද හුස්ම රැලි කීපයක්, තප්පර කීපයක් අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා තමන්ටම ප්‍රත්‍යක්ෂය වැඩි වෙනකොට ඒ තුලින් ඇති වෙන ඒ චිත්ත ශක්තිය නිසාම සතුට නිසාම සමහරට කය මතකම නැතුව ආනපාන බහිඳෙද තියෙනවා. අපිට මේ දෙකම උනේ නැහැ කියලා. එන සක්මන් කරලා ගියා ඒත් කය රිදෙනවා. ආනපානේ අහු වුණා ටික වෙලාවකින් ඒත් කය රිදෙනවා. එහෙමනම් කරන්න තියෙන්නේ මේ හොඳට ආනපාන. එතකොට ආනපානේ නාසිකාග්‍රේ තිබුණ හිත තියන වෙනුවට කයේ වැඩියෙන්ම රිදෙන තැන උදාහරණයක් වශයෙන් කියන දකුණු මේ දණහිර කියමු. එතන රිදෙන්නේ තමයි හොඳට හොයලා බලලා හිත එතන అలවන්න කියන්නේ. රිදෙන තැන అలවලා මේ වේදනාව කපනවා වගේ එකක්ද පුච්චනවා වගේ එකක්ද අනිනවා වගේද මිරිකනවද එක තැනකද රිද්දක්ද ඇවිදිනවද නැද්ද කියලා වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න කියන්නේ. දැන් මොකද ආනාපානට වැඩි ඒකනේ පෙන්වන්නේ. පෙන්නන එක බලන්න. බලනකොට ඉවස ගන්න බැරි මට්ටමට යනවා. ටිකක් දුර යනකම් යන්න පුළුවන්. ඉවස ගන්න බැරි මට්ටමට ගියාම ඒ කය ඉරියව්වම නැගිටලා යන්න ඕනේ එකක්. නැත්නම් ඉරියව් මාරු කරලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් භාවනා කරන්න බෑ කියලා පශ්චාත්තාප වෙන්න පුළුවන්. ඒ නිසා නැගිටලා යන්න හදනවට වැඩිය මේක ඉරියව්ව පොඩ්ඩක් වෙනස් කරලා දීලා ඉරි මේ භාවනා දිගට කරගෙන යන්න පුළුවන් නම් නැවතිල්ලේ ඉරියව් වෙනස් කරලා දීලා නැවත කයේ පහසුව හෝ ආනාපානට යන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්නට හරිය වැදගත් මේ වේදනාව වෙන්නේ ඉඳගෙන කොච්චර වෙලා ගිහිල්ලාද කියන එක. ඒකෙන් තමයි අල්ලන්න පුළුවන් යන්නේ මේ ඉඳ ගන්නකොටම වේදනාවක් ආපු එකද නැත්නම් විනාඩි 35ක් 40ක් ගියාට පස්සේ එන එකද නැත්නම් විනාඩි 50කට ගියාට පස්සේ කියන එක ඒ ඒ ජවනිකාවේ චිත්‍රපටියේ කොයි ජවනිකාවෙද මේ වේදනාව වෙන්නේ කියන එක හරි වැදගත් කාලානුරූපව. එහෙම නැතු වේදනාව කියලා කියන වචනේ තොරතුරු මදි. එනිසා මේ ප්‍රශ්න කරු කැමති නම් සභාගතකරනද මට මේ වේදනාව වෙන්නේ මේ උදේවරුේ පරියන්කේද දවස්වල දවල්වරුේ පරියන්කේද වාරිලා කොච්චර කින්ද කියලා. ඒක මේ ප්‍රශ්නට ලොකු තොරතුරක් වෙනවා. එහෙම මේ ප්‍රශ්න කරු ඉදිරිපත් වෙන්නේ නැත්නම් මේ තොරතුරු මතින් අපි යනවා ඉස්සරහා ප්‍රශ්නට. ඒක නම් එච්චරම බරපතල ප්‍රශ්නයක් නෑ කොහොමද විනාඩි 35යි අපිට වේදනාවක් නැති අවස්ථාව දෙන්නේ. විනාඩි 35න් පස්සේ මොකක් හරි අමලියක් එනවාමයි භාවනාවේ. අපි විනාඩි 35 ඇතුළත ආනාපානත් එක්ක යාළුනේ නැත්නම් ආනාපාන සමාධිය ආවෙ නැත්නම් ඉතින් භාවනාවේ ඉතින් එහාට කටුගයක් තමයි. ඉතින් එහාට යනට ඇඹරියම තමයි ගත කරන්න වෙන්නේ. ඒක ඒක ස්වභාවිකයි. ඒ නිසා මේක මේ භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. දන්නවා මේ ඉඳගෙන ඉන්නකොට විනාඩි 30ක් 40ක් කරනට ඒ වේදනාව එනවා. ඉතින් එතකොට බලන්න පුළුවන් ඒ වේදනාව ආනපනේ දෙන ආනපන සංඥාවෙන් දෙන ආනපන දෙන සංඥාවට වැඩිය ලොකු වෙච්ච ඉලාර තමයි වේදනාව අපිට දැනෙන්නේ. නැත්තම් දැනෙන්නේ නැහැ. වේදනාවක් තියෙනවා දැනෙන්නේ නැහැ. ඉතින් ඒකට පේනවා ආනපන යට කරගෙන වේදනාව ඇවිල්ලා. එතකොට මේක නිතරම එන කෙනෙකුට නම් අර ඉස්සල ප්‍රශ්න දෙකදී සාකච්ඡා කරා වගේ මේ වේදනාව දැන් පුපු පුපුරු ගන්නවා. කියන්නේ හිත වෙහෙස කරලා තියෙන්නේ. ඒ තියෙද්දි යා විනෝදාංශයට වගේ බලත හැකි මේ වේදනාව තියෙද්දි හුස්ම බලන්න පුළුවන් මේක. උඟ උඟාකට හුස්ම ඕසෝස් කාලේ යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇඟ ඇඟට බලපාලා නම් උඟ හුස්ම වේගය වැඩි වෙනවා. සමහර විටක බුදුම හිතෙයි බලපු කෙනෙකුට නම් මේ වේදනාව මේ උපුරු ගැහුවට හුස්ම පොඩ්ඩක්වත් කලබලයක් හුස්ම හරීම සාන්තයි හිතත් සාන්තයි හැබැයි වේදනාවේ දුම් ගන්නවා වගේ දිගින් දිගට දිගින් දිගට එනවා. එතකොට මේ යෝගාවචරයට අවස්ථා දෙකක් හම්බ වෙනවා. වේදනාදී අපලොත් හිත ඇවිස්සෙනවා. ආනාපානදී අපලොත් හිත සාන්ත වෙනවා. එකක් ප්‍රකාශ කරන්න ඕන වෙලාවේදී වේදනාව කොච්චර දරුණට ආවත් ආනාපානයි නතර වෙන්නේ. ආනාපාන නතර වෙන්නේ නැත්නම් ආනාපාන සතිය නතර වෙන්න ඕනකමකුත් නැහැ. වරින් වර වේදනාව ASCII ආනාපානදී බලන්න පුළුවන්. මුල් ටිකේ හොඳට භාවනා වැඩිලා සතිය වැඩිලා ආනාපාන කීකරු වෙලා තියෙනවනම් මේ වේදනාව මෙච්චර මේ යුද ප්‍රකාශ කරලා තියේදී හටන් කරද්දී ප්‍රාදේශීය සටනක් යද්දී තමයි දැනගත්තා ඒකේ හිතයි ආසර්වස්වාසය බොහොම සාන්තව ඉන්නවා. ඒ දෙන්න කැළඹිලා නැහැ. අන්න ඒ වෙලාවට වෙනකොට පේන්න පටන් ගන්නවා මේ වේදනාව මම කියාගත්තොත් මගේ කියාගත්තොත් බොහොම නුරුස්නා ගතියකට එනවා. නමුත් මට දැන් අවස්ථාවක් හම්බුලා තිනවා ආනාපාන වුණා ආනාපාන බලපලද ඇහි. වේදනාව වුණා වේදනාව බලද ඇහි. වේදනාව තමයි වැඩි කවදානේ ගන්නෙ. ඒ වෙලාවට මම මේක අවස්ථාවක් කරගන්න ඕනේ. දැන් මම වේදනාවේ මුල නෙවෙයි ඉන්නේ වේදනාව මැද. මැදදී වේදනාවේ ලකුණු පෙන්නනවා යා. කපනවාද, පුච්චනවාද, ආනිනවාද කියලා මේක කකුල දිගාරින්න ඉස්සෙල්ලා මේ වේදනාවේ රසය, මේ වේදනාවේ ස්වභාව ලක්ෂණ, අත්‍යන්ත ලක්ෂණ ටික මට බලා ගන්න නැත්තම් කියලා මොකද වේදනාව ගියාට පස්සේ බලන්න බෑනේ. ආන්නේම වේදනාව හම්බෙච්ච වෙලාවේ ටික බලන්න ගත්තොත් තමන්ට තේරෙයි අතිරේක එක ලකුණක් තමන්ට ලැබෙනවා. ඒ මොකද්ද වේදනාව ආවොත් හිත කයෙන් පිට යන්නෙම නැහැ. වේදනාවේ ආනපනසීදී හිත පිට යන්න හදනවා. වේදනාව ආවොත් කයින් හිත පිට යන්නෙම නැහැ. ඒ නිසා වේදනාව නපුරක් තමයි. නමුත් ඒ ඇඟ ඇතුළට අල්ලලා බදලා දෙනවා. ඒතර තමන්ට අර ක්‍රිකට් ගහනකොට අතිරේක ලකුණු හම්බ වෙනවනේ. බෝල ගිහිලි වල පැන්නොත් එම් ක්‍රීස් එක පැන්නොත් අතරේ ලක්නවා. උඹ මේ වගේ දැනගන්න පුළුවන් වේදනාව ආවට පස්සේ භාවනා පිට යන්නේ නැහැ. ඵලයක් කිව්වත් යන්නේ නැහැ. අනික ඒව තමයි වේදනාව පිළිබඳව අපි ආනාපාන සතිය කියන කායනුපස්සනය ඉඳලා වේදනානු වේදනාව කියන වේදනානුපස්සනට හැරෙනකොට මේ භාවනාවේදී අපි දැනගන්න විචිත්‍රාංග විවිධාංගීකරණය මේ සතිය මේ සෙල්ලම් ඔක්කොම කරන්නේ නිසා ඒක හැකිතාක් දුරට මේ වේදනාව පිළිබඳ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලලා ස්වභාව ලක්ෂණ බලලා අත්‍යන්ත ලක්ෂණ බලලා උපුරු ගහනවා නම් විතරක් අර විදිහට ශරීරය අහනවා ඔබට මොකද්ද කරන්න ඕනේ කියලා. කකුල දිගාරනවා නම් දිගාරින්. හරි බර ගහනවා නම් පොඩ්ඩක් හරි බර ගහන්න. මම අර කියන විදිහේ කයත් කය නෙවෙයි හිතයි ආශ්වාස ප්‍රශ්වාසය කැළඹිලා නැති තත්ත්වයකදී වේදනාව පුපුරු ගන්නවා නම් පුදුම දෙයක් වෙයි කකුල එහාට මෙහාට කරත් හරිබරි ගැහුණත් ආනපාන මොකක්වත් වෙන්නේ නැහැ සතියේ මොකක්වත් වෙන්නේ නැහැ භාවනා කරගෙන යනවා මේ විදිහට මේ වේද මේකට මේ මුළු කතාවටම කියන්නේ වේදනාව හරහා බලනවා වේදනාව විනිවිද බලනවා කියන්නේ ඇත්තටම වේදනාවක් වගේ දෙයක් එක්ක විනිවිදලා සතිය ආනාපාන සතිය වැඩි වෙන්නේ නැත්නම් අපේ ආනාපාන සතිය බොහොම මෙලෙකයි, බොහොම බොළඳයි, බොහොම ලාමකයි. වේදනාවක් හිතවිල්ලක් සද්දක් එක ෆයිට් එකට දැම්මම පස්සේ තමයි මෙහා තමන්ගේ හැම ආයුධයක්ම ගාගෙන යුද්ධෙට හොඳට ලෑස්ති වෙනවා. ඒ නිසා එකක් ආවට පස්සේ රණ්ඩුවට දාන්න ඕන. ආනපනත් එක රණ්ඩුවට දාලා සතියට කියන්නේ කියන්න ඕනේ බලහන් ඉඳී කියලා. අමාරුයි ලෑස්තිලා ගියොත් ටිකක් කරන්න පුළුවන්. දැන් අපි යනවා ඊගා ප්‍රශ්නයට. කාමාසව භවසව අවිජ්ජාසව සංස්කාර තුන ආය වචී අපි මේක තියාගනිමු මේ ධර්ම දේශනාවට දෙන්නේ කොලේ දෙන්නේ දේශනාදී අවස්ථාව වෙනකොට අපි මේ විස්තර කිරීමට අපි අවස්ථාව අරගනිමු. අපි ප්‍රශ්න මේ පිළිතුරු ධර්ම සාකච්ඡා අවස්ථාවේ පීගා ප්‍රශ්නට මේක අපි ධර්ම දේශනාවට ඇතුළත් කරන්න මම උත්සාහ කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය අදල භාවනාවට සම්බන්ධ නැති නිසා දෙලද විදක විතරක් ලබා දෙන ප්‍රශ්නය. කාමතණ්හා භවතණ්හා විභව සංඥා තුන පහදා දෙන ලෙස ඒවායි කාම භව රූප භව අරූප භව වෙනදී සම්බන්ධයන් පහදා දෙන ලෙස ඒවතරම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඔක්කොම පොරොන්දු වෙන්නේ නමුත් මම මේ ධර්ම දේශනාවලදී සමහරවිට මේ මාතෘකා එනවා අපි ඔය අරගෙන තියෙන සූත්‍රේ ඒකට අපි ඒව ප්‍රශ්න අපි පුළුවන් තරම් ධර්ම දේශනාවේදී සම්බන්ධ කරගන්න බලමු ගෞරවනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ කෙනෙකු මිය යද්දී ශරීරයේ නියදියට හිත මිය යාමට තව වේලාවක් ගත වෙන බව තවද ඉන්නේ ඉන්නතනට අවත සිදුවෙන්නේ දැනීමක් බවද මට නිවන් ලැබුණි ඒ තැනත්තා ඒ වෙලාවේදී ඇදී දැඩි කරගත හැකිද එසේම මේ තනස්සා ශරීරයේ ඉවත් යම් කාලයක් ගත කරන බවද ඒ කාලය තුළ සමන් ගැළපෙන ස්ථානයක් සොයමින් බවට පළවේ ඒ සත්‍යයක් විදිහට මේ පරිශන මට්ටමේ තියෙන near death experience කියන එක ඇත්තම දැන් අවුරුදු 30ක විතර කාලයක් ඇමරිකාවේ ප්‍රධාන කරගෙන තොරතුරු එකතු කරලා තිනවා මේ ඕක සම්බන්ධය හරියටම පරිශනාත්මක තොරතුරු වගේක් ලැබිලා තියෙන්නේ ඕලන්දේ හොලන්ඩ් වල. ඒක පබ්ලිෂ් කරලා තිබුණා 10000ක් අතර නැවත ඔප්පු කරලා තිනවා. මැරෙන 140ක් විතර මේ වගේ කතා කියනවා. ඒකට බෞද්ධයොත් නෙවෙයි භාවනා කරපුවා ඇත නෙවෙයි. ඉතින් ඒක නිසා අර විද්‍යාව විසින් ගණන් ගත්තේ නැති গুপ্তයි කියලා සලකපු හිත මනස එහෙම නැත්නම් අරූපී ද්‍රව්‍ය වල තියෙන බරපතලකම මේ ඔය මනරපේ අධ්‍යක්ීම් සම්බන්ධව නවීන විද්‍යාවට පරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා වෛද්‍ය ශාස්ත්‍රය තාම මේක පිළිගන්න ලෑස්ති නැහැ. නමුත් වෛද්‍යවරු කීප දෙනෙක් දැන් වෛද්‍ය ශාස්ත්‍රය ආදාගෙන ප්‍රොෆෙෂනල් වෘත්තියේම වෛද්‍යවරු මේක පිළිබඳ පරීක්ෂණ කරගෙන යනවා. ඉතින් මේක මේ මම හිතන්නේ අපිට විතර මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ඍජු අත්දැකීම් ඇති කවුරක්වත් නැහැ. මොකද අපි භාවනා කරන කෙනෙක් මේ සම්මුති මරණය ගැන කතා කරාට ප්‍රශ්වාසය ඉවර වෙනකම්ම බැලුවොත් ප්‍රශ්වාසය අපේ හුස්මේ නාසිකාග්‍රේ ගැටිලා ඒ ගැටීම හෝ වායෝ ධාතුව හෝ දැනෙන දැනිල්ල ඉවර වෙන බිඳුවටම යනකම් ගියොත් ආශ්වාසය මතුවෙන්න ඉස්සර වෙලා ඊගාටෙන ආශ්වාසය මතුවෙන්න ඉස්සලා කොහෙද හිත තියෙන්නේ රූප ධර්මයක් වශයෙන් තියෙන හුස්ම කිචි කවන වායෝ ධාතුව නැහැ ඒක ඇවිල්ලා වදින කාය පොට්ටබ්බේ කාය ප්‍රසාදයක් නැහැ. විඥානයේ කාය විඥානයක් නෙවෙයි. නමුත් ඒක මනෝ විඥාණයට බැහැලා ඊගාවට ආශ්වාසයෙන් හුස්ම රැල්ල වැදිලා ආය රූප ධර්මයක් එනකම් මේක දී යටින් ගෙනියනවා ගින්දර. ගෙනියලා තමයි ඊගාටන ආශ්වාසයත් එක්ක කොක්ක ගහගන්න. ඉතින් කාටරේ මැරෙන්නම ඕනේ ඕක බලන්න මං කියන විදිහ හරිනම් ආශ්වාසයේ ප්‍රසාදයේ කොහොඳට ඒ කියන්නේ වශීකරනද ප්‍රසවාසයේ අන්තිම කෙලවරට ගිහිල්ලා ආශ්වාසයේ එnde ඉස්සෙල්ලා ඕක පිළිබඳව විචාර කරපේකන තමන්ගෙම ඒකට කියන්නේ ක්ෂණික මරණය කියලානේ. ඒ ක්ෂණික මරණය අත්දකින්න එතකොට එයාට තවත් ඕනේ නම් වමී පාය ගලවනකොට දකුණ බර ගන්න හැටි. දකුණ පාය ඔසවනකොට වම බර ගන්න හැටි. ওই දෙක අතර තියෙනවා පුදුම තඩමාරුවක්. ඒක ටිකක් ඇටරෙඩිසියුම් ප්‍රස්වාසයේ පස්සේ ආස්වාසය ගන්න එක තමයි මම දැකලා තියෙන්නේ ටිකක් හරි අපිට මේ ලොකු කරලා බලන්න ඉදසක් තියෙන දැන ආස්වාසය වල ප්‍රස්වාසය ගන්න තැන හිදසක් නැහැ බොහොම අඩුයි වමෙන් දකුණට බර මාරු කරනකොට බොහොම අඩුයි දකුණෙන් වමට බර මාරු කරනකොට හිදස බොහොම අඩුයි නමුත් මේ සඳහා මේ පරිශනාත්මකව මේ වැඩේ කරන්න ඕන නම් ඒකට ගන්න ටෙක්නික් එකට කියන්නේ thin slicing of time කියලා කාලය ඉතාම තුනී පතුරු වලට කපන්න ඕනේ කපලා ප්‍රසවාසය ගෙවෙනකොට වෙනසට වැඩි සතියකින් මේක කොතනදීද ගෙවන් වෙන්නේ කොහොමද ගෙවන් වෙන්නේ කියලා ඒක හොඳට බලන්න ඉන්න ඕනේ හැබැයි ඒ වෙනකොට හොඳ සතියක් ඇතුව ගෙවන් වෙන බව දැනගෙන ඒ කියන්නේ ප්‍රෙඩික්ටබල් ඉස්සරහට මට දැන් ආනාපානෙ ගෙවෙමින් තියෙන කියලා කලබල වෙලා වෙන්නේ හොඳට බලන හැටිවත් පේනවා මේ ආස්වාද ප්‍රසාරයේ ගෙවන් කරගෙන ගිහිල්ලා මොකද්දෝ දන්නේ නැති අඳුරු එහෙම නැත්නම් ගූඪ গুপ্ত තැනක් කරා තමයි ආසාසය අල්ලන්නේ. ඒකෙදී හොඳට අත්දකින්න. ඒක නිසා මම මේ දෙන්න හදන්නේ ඒකට පොඩි ඉඟි ටිකක් මේක කරලා බලන්න. මම හිතන්නේ ওই පරිේශනකාරයෝ අනුන්ගේ කතාව ගැන කොච්චර තොරතුරු දෙනවද ඔය එක එකක් භාවනා කරන්න ආයේ නෙවෙයි. භාවනා කරන මනුස්සයාට මේ තොරතුරු උඟක් පෙන්වනවා මේ කොච්චර අමාරු ගැට ගැහිල්ලකින්ද හුස්මක ඉඳලා හුස්මට පණ ගෙනියන්නේ කියන එක. ඒක හුස්මක ඉඳලා අනෙක් හුස්මට පණ ගැට ගන්න බැන්නා නම් මරණ තමයි. ඒක අටුවාවේ මේ අටුවාවේ නෙවෙයි සූත්‍රයක සඳහන් වෙනවා. බත් පිටක් කාලේ ඉතුරු පිට කන අතරතුර මැරෙන්න පුළුවන්. ඒක හුස්මක් ගන්න ඊගා හුස්ම අතරතුර මැරෙන්න පුළුවන්. මේ දෙක අතර මැද ඒ පුරුක සම්බන්ධුනේ නැත්තම් ලෙඩා මලේ අපිට පේන තියෙන්නේ හුස්මක් ගත්තට පස්සේ ඊගා හුස්ම එන්නම ඕන එන්නමමයි කියලා හිතාගෙනයි වාඩි වෙන්නේ. නමුත් ඒ පරියන්කේ එහෙම මැරලා ඉන්න පුළුවන් වෙලාව. ඊග හුස්මක් ගිලේ ගාය ගන්න බැරි වුණා පටලවා ගන්න බැරි වුණා මැරෙනවා. ඒ නිසා මේක විතර හොඳ දෙයක් ඇත්තේ නෑ මේ අර මාත්‍රපේ අධ්‍යක්ෂකී මහරහා සම්පතිමය මාත්‍රපේ අධ්‍යක්ෂකී මහරහා අපි ක්ෂණික මරණ බය අත්දැකීමක් අරගන්නවා. එතකොට හොඳට ලෑස්තිලා යන්න ඕනේ. ආනාපාන හොඳට කරලා පුරුදු කෙනෙක් වෙන්න ඕනේ. සතිය හොඳට තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. මේ ආස්වාසේ නම් ප්‍රසවාසේ නම් ක්‍රියාවලිය ආස්වාසේ නම් ක්‍රියාවලිය අතරමැද කිලි රේත් එකක් දුවන කෙනා බැටන් එක මාරු කරනවා වගේ ඒ බැටන් මාරුව දැක්කොත් හැම චිත්තක්ෂණ දෙකක් අතරම බැටන් මාරුව තියෙනවා. වමෙන් දකුණට යනකොට අපි එක වැඩක් කළා තව වැඩක් කරනකොට ඒ හැම තැනකදීම තියෙනවා. නමුත් ඒක කොච්චර යහුසුලුව වෙනවද කියනවනම් සරුවචනාංශය සඳහන් කරනවා මට දෙන්න උපමාවක්වත් නැහැ කියලා. ඉතින් මේ අර අල්ලන්න බැරි තැනක් අල්ලගෙන මරණ පැය අල්ලගෙන දඟලන්න හදනවා. මොකද ඉතින් හොඳටම ෂුවර් නේ සතිය නැහැ කියලා. ඒ ජීවිතය දැම්ම මොකද කරන්න ඕනේ? කතරගම දෙයියන්ට පඳුරක් දාලා තිබ්බොත් මේක හරියයිද? එහෙනම් යපමන්ත්‍රයක් දාගෙන හිටියොත් හරියයිද කියලා මැරෙන්න හදනවා. ඊට පිට වැඩි හොඳයි ඔය ප්‍රසවාසයේ කියන වෙලාවේ බලනවා නම් හැම හුස්මක්ම මරණයක්. එහෙම නැත්නම් හැම ප්‍රශ්වාස ආගක්ම මරණයක්. හැම ආස්වාදයක්ම අලුත් පණක්. හැම ආස්වාසයක්ම අග මරණයක්. හැම ප්‍රශ්වාසයක්ම මුල අලුත් පණක්. ඒ නිසා අපිට ඕනේ නම් හිත හැම මොහොතෙම අලුත් කරගන්න පුළුවන්. හැබැයි ආරක ගෙවෙනකන් සුද්ධෙටම ගෙවෙන්න ආරින්න ඕනේ. ඒකේ කොනක් ඉතුරුනොත් මේන අලුත් පණට ආරකේ කුණු වෙනවා. ඒ නිසා ප්‍රසාදේ ගෙවෙනකන් දෙන්න ඕනේ නැට්ටටම ගෙවෙන්න වෙනවා. ජීවිලි වල ඊට පස්සේ එතන අතරමැද තියෙන ગેප් එක දැකලා ඊට පස්සේ ආශාසය පටන් ගන්න හැටි දැක්කනම් පේන්න පටන් ගන්න හැම ආශාසයකම අලුත් බබෙක් හම්බ වෙන්නේ. ඉඳගන්න මිනිහා නෙවෙයි වාඩි වෙන්නේ. අලුත් හිතක්, අලුත් චිත්තක්ෂණයක්. කෙලෙ නිකලස් තනක්. නමුත් අර ආශාසය ගෙනාපු කෙලස් ටික එහෙම මේකට යනවනම් අපි කොච්චර කෙලස් ටිකක් බැටනක පාස් කරනවා වගේ මේ චිත්තක්ෂණෙන් අර චිත්තක්ෂණයට මාරු කරනවද කියලා බැලුවොත් අර මේ වයින්දන මජ්ක්‍ධිමනේ මේ අංගුත්නික අටක නිපාත සඳහන් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ගෑණිය ගෑනුකම මුළු ජීවිතේ පුරා පවත්වනවා පිරිමියෙක් පිරිමිකම මුළු ජීවිතය පුරා පවත්නවලු එකෙකුටවත් බැරිලු ජීවත් වෙච්ච මේ ගෑනකමයි පිරිමිකමයි ඉක්මවන්න. භාවනා කරන්නේ මේ දෙකම ඉක්මවල මිනිස්සෙක් වෙන්න. ඒ ગેප් එකේ තියෙන ගෑනු පිරිමික තියෙන මනුස්සකම. ආසාසෙ ගෙවෙනකන් ගෑනියා කුස්ම ගන්න. ඊට පස්සේ ગેප් එකේදී කවුරක්වත් නැහැ. ප්‍රසාරිතයි ගෑනුකම අල්ලනවා නම් කොච්චර කෙලස් කන්දක් මේකෙන් අරකට යනවද කියලා හිතන්න. ආශාසි වෙනකම් පිරිමියෙක් කුස්ම ගන්නවා. ආස්වාද ප්‍රසාර දෙක අතරමැදි සම්පූර්ණ හිස් තැනක් නැත්නම් අලුත් ලෝකයකට ගිහිලා ඊගාට එන ආස්වාසය මුලදී ඒ පිරිමිකම මහා ලෝකයට ගණන් ගන්න තටමඬ හදනවා නම් ඒකෙන් වෙන්නේ මොකද්ද අර තිබුණාර කුණු කන්දල මේකට කියනවා මේකට කියනවා භවනෙත්තිය කියලා භවනෙත්තිය කියලා කියන්නේ નિરાයයමක් කරනවා මේ චිත්තක්ෂණයෙන් අර චිත්තක්ෂණයට කොක ගන්න. ඕක තියා බල බල ඉන්නවනම් හැමදාම තිරියම් වෙන්න පුළුවන්. හැමදාම මැරෙන්න පුළුවන්. හැම චිත්තකින් පාසක් මැරෙන්න පුළුවන්. ඒ හැම මැරෙන පාර පාරම අලුත් වෙන්න පුළුවන්. ඒක නිකන් හරියට මේ සර්පෙක් වෙනකොට හැවහලනවා වගේ. එනිසා මේ අසරණම කතාවක් කියන්නේ ඔය මරණපේ අත්දැකීම්. නමුත් අපි ඒක මේ විද්‍යාඥයන්ටයි අනුන්ගේ මරණටයි හේතු කරන්න ගත්තොත් කවදාක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්න ක්ෂණික මරණ දිහා බලන්න ආශ්වාසයක් ප්‍රශ්වාසයක් ඉවරනකම් බලන්න. එහෙම නැත්නම් වමේ ඉඳලා දකුණට බර මාරු වෙන හැටි බලන්න මම හිතා ප්‍රවේශමෙන් උපදෙස් දෙනවා සතිය පිහිටනකම් ආනාපාන හුරු වෙනකම් භාවනා සාර්ථක වෙනකම් ඔය සෙල්ලම් කරන්න යන්න බෑ බෑ පටන් ගන්න කෙනාට ඕක කරන්න බෑ එයා හොඳට ආනාපාන කී කර කර කර තියෙන්න ඕනේ දැන් Taman තුල ආයුධයක් ගහලා තියාගෙන ඔගේ සතිය තියෙන්න ඕනේ ලෑස්ති වෙච්ච මනසක යන්න ඕනේ අන්න එදාට පුළුවන් ওই පරිේශණ ටික කරන්න ඒක නිසා ඔය දැනට ඔය පරිේශණ කරන එක එක ගාව සතිය තියෙනවද කියලා මට සැකයක් තියෙනවා ඒ එක්කෙනෙක්වත් ඕවල ඇස්තිලා යනද මිනිස්සු සල්ලි හම්බ කරන්න කොන කතාව දුන් තියෙන්නේ. අපිට හම්බ කරන්න දෙයක් නෑ අපිට තියෙන ඇති හැටි දැක ගන්න. ඒ නිසා භාවනා කරන කෙනා මම හිතනවා හුඟක් සුදුස්සෙක් කියලා මේ මේකට ඍජු අත්දැකීම ලබා ගන්න, ඩිරෙක්ට් ටච් එක එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ ලබා ගන්න. එදාට තේරෙන්න පටන් අර ගන්නවා අපි කොච්චරක් පුදියන මිනිහමද හැරෙන්නේ කියලා. අර අරමුණ ඉවර කරන එකමයි ඊගාවකට එන්නේ මොකද ඒ තරම් අපි අර ලබදාගත්ත තණ්හාවක් අල්ලබදාගත්ත මාන්නයක් අල්ලබදාගත්ත සක්කාය දිට්ඨියක් තියෙන නිසා මේ පොදිය කෙලස් පොදිය දී යටින් ගිහිලා අර පැත්තෙන් ඡායකට සම්බන්ධ වෙනවා. දැන් එන ඊගා ප්‍රශ්නය. ගරු ස්වාමීන් වහන්සේ කය හා වචනේ සංවර වීමේ සෝවාන් මාර්ග ඵලයේ ලැබිය යුතු බව ප්‍රවාහයේ පොඩ්ඩක් සූත්‍ර දේශනාවේදී අසන්නට ලැබිලා. අර්ථනාවෙන් මේ තවදුරටත් පහදා දෙන්න. සෝවාන් මාර්ගඵල ලැබී සිටින අපහාස අවබෝධයක් ලබා දෙන්න. මේක මොකක් හරි පිරිසුදු ඇහිච්ච නැති එකක් කය වචන සංවර කරනවා කියන එක මේ සීලෙට වැටෙන්නේ. ඒ සීල මාර්ගයෙන් සෝවන් වෙනවා කියන කතාවක් අපේකේ අපේ තේරවාදී සටහන් කරලා නැහැ. සෝවන් වුණාට පස්සේ කය වචන සංවර වීම වෙනවා කියන එක නම් කරුණු තියෙනවා. එතකොට මේ කය වචන සංවර කිරීමෙන් සෝවන් වෙන්න පුළුවන් කියන කතාවක් ඒ අහගෙන ඉන්නකොට ඒ එහෙම නැත්නම් මම බණ කියනකොට වචන මාරු වෙලා තියෙනවා නැත්නම් අහනකොට වචන මාරුලා නිසා කරුණා කළා ඒ ඒ තියෙන කොටස් ඒ උද්ෘතය ආවල් මේකයි කියන එක ඒ වචන ටික ගන්න පුළුවන් නම් අපිට විග්‍රහ කරත හැකි මම නැවතත් කියනවා සෝවන් වුණාට පස්සේ තමයි මේ මනසට ඇත්තටම මේ සීලේ පිළිබඳ හැඟීමක් එන්නේ එහෙම නැත්නම් ඇයි මම මේ සීල් රකින්නේ මේ සීලේ සෝවන් මාර්ගයට ඕන කරන කොච්චර ටිකද මේ ගොඩකට බය වෙලා මේ වෘත වශයෙන් රකින්න සීලේ නෙවෙයි ඕන කරන්නේ මෙන්න මේ ටිකයි කියලා හැඟීම එන්නේ සෝවන් වුණාට පස්සේ ඊට පස්සේ ඒ පුදුලට සීක කියලා කියනවා. සීක කියලා කියන්නේ හික්මෙන්ෙක් බවටපත් වෙනවා. ඊට පස්සේ තමයි යායේ සංවරා පහතබ්බා කියලා ඒ තවදුරටත් කයෙන් හිතෙන් සිටින අකුසල් තියෙනවා නම් දැනගෙන ඒව අයින් කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිසාවක්වත් නෙවෙයි පොලිසියෙන් බැන්නටවත් නෙවෙයි Tamanට තේරෙන නිසා. නමුත් ඒ ටික සෝවන් වෙන්නේ ඉස්සරලා ඒ කය වචන දෙක සංවර කිරීම කියලා කරන ඒ කෘතිම වැඩපිළිවෙලෙන් සෝවන් මාර්ගයට අන්‍යම් ප්‍රකාරයක් මිසක් ඒ දෙකෙන් පමණක් කරන්න බෑ. එහෙමනම් සීල සමාධි ප්‍රඥා කියලා තුනක් අවශ්‍ය වෙන්නේ නැහැ. සෝවන් වීම සඳහාත් ඒ විදිහටම තුනම අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක මේ බණ අහනකොට ඇතිවෙච්ච හරියට පිරිසුදු වෙච්ච නැති එකේ වැරද්දක් තියෙනවා. අපි ඔක්කොමලා කැමති සෝවන් වෙන්න. ඒක නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක මේ සුතමේ ඥානයත් ඕනේ. චින්තාමේ ඥානයත් ඕනේ. භාවනාවේ ඥානයත් ඕනේ. මේ ප්‍රශ්න තියෙන්නේ සුතමේ ඥාන සම්බන්ධව කියලා මට හිතෙනවා. ස්වාමීන් වහන්සේ. සම්මන් භාවනාවේදී අවස්ථාවකදී වම දක්න නිමිතන දෙවි දෙපයි ක්‍රියාකාරීත්වයේ සිටින කෙනෙක්ගේ. ඉදී ඒ ක්‍රියාකාරීත්වයේ සිටින කෙනෙක්ගේ අනිත්‍යාන බව අනිත්‍යාන සිදුවන බව පෙනෙන්නේ. එතනේ මේ කදේකට කියන්නේ අනිච්ඡානු අනිච්ඡානුග කියලා කියනවා. ඒ කියන්නේ උච්ඡානුග මේ ඉච්ඡානු වෙන්නේ මේ අනිච්ඡාවෙන් සිද්ධ වෙනවා නැත්නම් අනායාසයෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඉන්වොලන්ටරි කරනවා කියන එක. අනිච්ඡානුගවයේ වචනේ හරි. එහෙම ඉඳන් බලාගෙන සිටීමට සිද්ධිය ඒ වරදක් මේ කරගෙන යද්දී ඊට පය මුතිපේ නා පසුපත් ඉදිරියට නේන බවද සිදුවේ. ඉදිරියට නැවතී විට අපි පාදක නම් සංසාර ගමනක නතර කරගන්න. ඉවන් නැවතී මේ සිත නැගිලි. එලෙස වෙනස් වී සිට එන්නේ වාස්තේ පවා. හැවතරදී භාවනාවේදී විදිහට ලිඛිත ලිඛිතව තියෙන එක නම් ඔව් කියන්නයි වෙන්නේ. ඒ කියන්නේ අපි අර වම හරහා දකුණ හරහා ගියහට අර්ථයට මේක ක්‍රියාවලියක් බව තේරෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාවලවත් අනිච්ඡානුභව කරනවා නිකන් වයින් කර බොනික් එක් වගේ යන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට අර කායික ක්‍රියාවලියේ මත රූප ධර්ම පිරවත ක්‍රියාවලියේ ඔක්කොම ටික හොඳට නිසින්ින්ද බලාගෙන ඉන්නකොට ඉන්නකොට කෙනාට තේරෙනවා මේ පයක් ඇසීමේ ක්‍රියාවලිය කවදාකවත් වෙන්නේ චේතනාවක් පහළ වෙන්නේ නැතුව. එනිසා චේතනාව පහළ වීම මේ රූප ක්‍රියාවලියට ඉස්සලා සිද්ධ වෙනවා. හරියට මේ ලයිට් එක දැම්මේ නැත්නම් ස්විච් එක ස්විච් එක දැම්මේ නැත්නම් ලයිට් එකපත් වෙන්නේ නැතු වගේ. ස්විච් එක දැම්මේ නැත්නම් ෆෑන් එකක් වැඩ කරන්නේ නැතු වගේ. ඉතින් මේ ෆෑන් එකක් වැඩ කරනවා නම් ඒ කරන්ට් එක අඛණ්ඩවම එන්න ඕනේ. ඒ චේතනා ධාරාව අඛණ්ඩවම එන්න ඕනේ කොයි වෙලාවක හරි කරන්ට් එක නතර වෙච්ච ගමන්ම ෆෑන් එක ටික වෙලා කරගිලා නතර වෙනවා. ඒ වගේ චේතනාවක් මුල් වෙලා ඒ චේතනාව ඒ ක්‍රියාවලියත් එක්ක දිගටම යනවා. එතකොට තේරෙනවා මේක තන්නේ කර යන්ත්‍රයක් වැඩ කරන්නේ. ඉලෙක්ට්‍රික් මැෂින් එකක් වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් ඉම්පල්සස් වගේක් එනවා ඒ චේතනාව වශයෙන් ඒවට කියනවා චිත්ත කිරිය වායව ධාතුව කියලා. ඒක ආවට පස්සේ මේ ක්‍රියාව යනවා. ඉතින් එතෙන්දි වෙලා තියෙන්නේ තමන්ට තමන් දිහා පිට කෙනෙක් වගේ බලන්න පුළුවන්. එතකොට පේනවා කායිකව සක්මන් කරනවා කියන ක්‍රියාවලිය යනවා. ඒ මනසත් දිගටම ඒකට අදාළ චේතනා නිකුත් කරමින් ඉන්නවා. එතකොට මේ මෙතන නාම රූප ධර්ම දෙකක් විදුලියෙන් වැඩ කරන මෝටරයක් විදුලිය එන තාක්කල් කැරකෙනවා වගේ වැඩ කරන්න පටන් අර ගන්නවා නමුත් අපි දන්නවා විදුලියෙන් කරකවන්නත් පුළුවන්, ශීතල කරන්නත් පුළුවන්, උණුසුම් කරන්නත් පුළුවන්, ආලෝකය දෙන්නත් පුළුවන් ඕන දෙයක් කරත හැකියි. ඉතින් වගේ මේ ක්‍රියාවලිය සක්මනට දාන්නත් පුළුවන්, රූප බලන්නත් පුළුවන්, සද්ද අහන්නත් පුළුවන්. කොයි දෙයකට හරි යොමු වුණාට පස්සේ ඒක දිගේම යන්න පටන් අර ගන්නවා. එතකොට හේතුඵල ධර්මයක් අනුව මෙතන වැඩේ යන්නේ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා නම් මේ අහන ප්‍රශ්න එක නෙවෙයි. මගේ තියෙන ස්වච්ඡන්දතාවයේ මට මේක යන්ත්‍රයක් විදිහට යන්නදලා බලන්න හිට පුළුවන්ක භාවනාවක් හරි. හරි මෙතෙන්ද කියලා හැරිලා මෙහාට යන්න ඕන නම්. එතකොට මෙතෙන්ට යනකොට ඒ චේතනාව වෙන්න ඕන මෙහාට හැරෙන්න. මෙතෙන්ද කියලා මෙහාට හැරෙන්න ඕන නම් ඒ චේතනාව වෙන්න ඕන. ඒ චේතනා ක්‍රියාවලිය ආයාසයෙන් නතර කරලායි තියෙන්නේ. ඉක්මවලයි තියෙන සක්මනේදී සක්මනට මට්ටමට විතරයි චේතනා නිකුත් වෙන්නේ. ඒ නිසා සක්මනේ පිට යන්න හෝ රූප බලන්න හෝ සද්ධාහන්න උනොත් ඒක වැරද්දක් කියන විදිහට ඒ චේතනාවල හික්මවීමක් මෙතන තියෙනවා. ඒ කාය සංස්කාර වල හික්මවීමක් සිදු වෙනවා. ඒකෝට තමන්න පේනවා මේ හික්මවල ගත්ත ප්‍රදේශය ඇතුළත හොඳ වශීතාවයක්. හොඳ දක්ෂතාවයක් ඇති වුණාම ඒක මේ චේතනාව සහ ක්‍රියාවලිය අතර දෙකේ තියෙන සම්බන්ධතාව පේන්න පටන් ගන්නවා. එහෙම දැමුණා ඒක තේරුම් ගත්තට පස්සේ ඒ මනස කාලමානයේ දිගේ ඒ කියන්නේ අද්දා අතීතනාගත දිගෙත් කල්පනා කරනවා දැන් මම මේ ධක්මනේ හොඳට ඇවිදිනකොට මට පේනවා මේක යන්ත්‍ර වගේ කකුල් දෙක කැරකෙනවා ඒකට චේතනා ගලනවා මම ඊයේ භාවනා කරුවේ නෑ නමුත් ඊයේත් ඇවිදිනකොට හැබැයි ওই සෙල්ලම තමයි වෙන්නේ ඇත්තේ හෙටත් මම භාවනාවේ නොවි ඉන්න වෙලාවක මට මේක පේන්නේ නෑ පේන්නේ නැතුනට වෙන්නේ ওই ටික තමයි. මොකද මේ දැන් හොඳටම පේනවා. දැන් අර ඉස්සරහින් ඉන්න මනුස්සයා වටපිට බල බල ඇවිදිනවා. ඒ මනුස්සයාටත් වෙන්නේ ওই ටික තමයි. එයා දන්නේ නැහැ. හැබැයි මෙයා භාවනා කරපු නිසා මෙයාට දැනීමක් එනවා. මේ මං වෙලා මට මේ වෙලාවේ මෙතන මේක නම් ප්‍රත්‍යක්ෂ නම් ඕක තමයි කාලය දිගේ ගත්තත් ඔච්චරයි දේශෙ දිගේ ගත්තත් ඔච්චරයි පුද්ගලයන් දිගේ ගත්තත් ඔච්චරයි කියලා ඒ දැනුම වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ මම මමය හරහා මම මේ වෙලාවේ මේ මෙතන ගන්න මේ ප්‍රයත්නය හරහා මානවයා තුළ සිදුවෙන අන්තිත ඉතිහාසයේ දිගටම සිදුවෙන ලෝකේ කොතන වුණත් සිදුවෙන දේවල් පිළිබඳව චින්තාමය ඥාන වට කියනවා අන්වේ ඥාන කියලා. තර්ක ඥාන රාශියක් එනවා. ඒක හරියට කුල්මත් කරන සුළුයි. ඒක හරියට තිරියම් කරන සුළුයි. ඒක හරියට ජීවියක් ලබා දෙන සුළුයි. ඉතින් හුඟක් වෙලාවට ප්‍රත්‍යක්ෂ කඩාන කල්පනාවට වැටෙනවා. අර කරගෙන ගිය වැඩේ එකලාසේ බින්දගෙන බෑනේ නම් ඊයේ භාවනා නොකරන මටත් ඕක තමයි වෙන්නේ නැති කියලා වගේ යන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ කරත්තේ ඉස්සර වෙන්න හදන ගුණාට වෙන්නේ. ඉතින් ඒකීටිත් ගුණා ඉස්සරහින් කියන්නේ යන්නේක තමයි කරත් පිටිපස්සෙන් එන්න ඇරලා නැත්නම් ප්‍රත්‍යක්ෂ ඉස්සර කරගෙන චින්තාමය ඥාන පිටිපස්සෙන් එන්න එක තමයි දක්ෂයෙක් විසින් කරන්න තියෙන නමුත් ඕනම භාවනා ගුරුවරයෙක් පිළිගන්නවා පළවෙනි වතාවට මේක සිද්ධ වෙනකොට කරත් ඉස්සරහට පයින් චින්තාමය ඥාන ඉස්සරහට යනවා ඒක වැඩියක්ම සිද්ධ වෙන්නේ මේ උගතුන්ද බුද්ධිහරා මේ භාවනාවට වැඩ කරන කෙනෙකුට ඒක බාධාවක් නෙමෙයි නමුත් කරන්න තියෙන එක දිගට වෙන්න ඇරලා දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ හතරවෙනි සැරේ වෙනකොට ගුණාට ඉස්සර වෙන්න දෙන්න නරකයි කරත්තෙට ගුණාම ඉස්සර කරන ගියොත් මේක හරහා අර ඔය කියන මේ නාම රූප දෙක කාල තුන දේශය ඒවම බලලා ගියාට පස්සේ මේ තුල බත්තලියක් ගොජ දානවා වගේ බියකඩක් උඩට වහිනවා වගේ ඒක පුළුවන් තරම් වේග කැවෙනවා චින්තාමය ඥාන අඩු වුණොත් චින්තාමය ඥාන වැඩි වුණොත් ටික ටික කල්පනා කරන්න පටන් ගන්නවා පුදුම කුල්මත් වීමක් පුදුම භවනා රසයක් වෙන කෙනෙකුට කියලා දෙන්න වගේ බාහිරවර්ති වෙනවා ඒක. ඉතින් මේ මේ කොයි එක වුණත් අතර දක්ෂ යෝගාවචරයට මේක වෙන්නේ. නමුත් ප්‍රශ්නේ අහපු නිසා උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ මේකට නැවත නැවත වෙන්න දෙන්න හැකිතාක් ప్రత్యක්ෂයට මුල් වෙන්න දෙන්න අරින්න එතකොට මේ පිටිපස්සෙන් ගමන් කරන චින්තාමය ඥාන හරහා මොකක්ද මේ බුදුහාමරෝ දේශනා කළා තියෙන්නේ මොකක්ද මේ භාවනා කමටහන කියන එක ඉස්සරහට තේරෙනවා කෙසේ නමුත් සිද්ධිය විස්තර කරලා තියෙන හැටිත් හොඳයි. වෙලා තියෙන යන විදියත් හොඳයි කියලා කියන්න පුළුවන්. ඒ වගේ වාදී භාවනා කාලයේදී සැදීමකට ඒ මොකාරාගන්නේ සෙනසුතු නිසා අස්තම් භාවනාව ඒ කාලයේ ඉදිරිපෙළෙන්නේ ඒ දෙකම සාධකාව ඒ දෙකම සාවකාශය වෙනස් කර ගැනීම සිදු ඇත්තටම සුදුසු නෑ. ඒ කියන්නේ අමාරු නමුත් Taman දන්නවනම් ඒ වෙලාවේදී මේ හිත හැංගී ගන්නවා. ඒක නිින්දට එනවයි කියලා මොනවා හරි ක්‍රමයක මේක අවසන්නවා. ඒ විශ්ේ නැත්තම් අර නිින්දකට වැටලා එකක් Tamanට ලැජ්ජා හිතෙනවා. එහෙම නැත්තම් කාලේ නාස්ති වෙනවා. ඒ නිසා নানা ප්‍රකාර උපක්‍රම කරනවා. බැරිම නම් නැගිටලා ගිහිල්ලා හරි කමන්නේ සක්මනකට යන්න ඕන වෙන වැඩ කරන්නේ නැතුව. ඉතින් මේක කොහොමද රිට්‍රීට් එකක් පටන් ගත්තාම මුල් දවසේ දෙක තුන යනකම් ඒ අර දැනට හුරු වෙනකම් කාලසටහන හුරු වෙනකම් පිළිසට හුරු වෙනකම් මේ වගේ පොඩි පොඩි අකට විකට සිද්ධ වෙනවා. වැඩේ හරියනවා නම් තුන්වෙනි හතරවෙනි දවසේ ඉඳලා Tamanට ඒ Javaක් භාවනා කැමැත්තක් එනවා. ඒ නිසා වෙලා තියෙන හොඳ දෙයක් නෙවෙයි. ඉතින් මොකද කරන්නේ? වෙන කරන්න දෙයක් නැති නිසා හොඳයි කියලාගෙන ඊළඟ ප්‍රශ්න යන එකයි තියෙන්නේ. වගේ චර්යා වේරමණී සහ විකාල භෝජනා වේරමණී යන තීක්ෂාපදයේ නිවැරදි තේරුම අරුණාකර පහදා දෙන්න. මේකට ලේසිම වැඩේ සෝවන් වෙන එක. සෝවන් වුණාට පස්සේ ඔක අහු වෙනවා. ඊට ඉස්සෙල්ලා එනිතන් වඩත් ඔක ප්‍රශ්න නෝංග දෙනකොට මේ විකාල භෝජන ශික්ෂාපදය ඒ මොකද මේ නොකියන එක හොඳයි. ඉතින් මං වගේ මනුස්සයෙක් අතින් මේවා කියවන එකේ වැරද්ද. මේ මෙවට මෙටදී බරපතල ශික්ෂාපද සමාදන් වෙලා තාමදුර රැට කනවනම් බත් දාන දෙන කට්ටිය දන්නවනේ කතාව. ඉතින් අපි මේ මේ අට සිල් ලකිනකොට රැට කාවම සිල්පදේ කැඩෙනවද කියලා ඉතින් බඩගිනි වැඩි වෙච්චාම ඥාන පහළ වෙනවා. ඉතින් හාමුදුරුන්ගෙන් ඒක අහපම හාමුදුරුවෝ කියනවා බත් කෑවට කවුද අපාය යන්නේ කියලා. ඉතින් ඒ වගේ කියනකොට අර මේ සීලය පිළිබඳ දෙද්දී ඒත්තන් අපි කියන්නේ සදාචාරවාදීන් කියලා. මේක 100%ක් රකින්න සඳහා කුමක්ද කරන්න ඕන කියලා. ඉතින් අපි කිරුවේ මේ දෙවෙනි සැරේ මේ ට්‍රිප් එකේදී ඔය ප්‍රශ්නේ මතුවුනේ. ඒ රේරුකණ චන්දිගුණ ස්වාංශේ පොතක් ලියලා තියෙනවා උපසම්පදා දීලි කියලා. අනික 70 ගණන් වල පිටුවක ඒ භෝජන හතර සඳහන් කරලා තිනවා කාලික භෝජන මේ ඡාව කාලික යාම කාලික සත්තාහ කාලික යාව ජීවක කියලා. අනේ යාමකාලික භෝජනය යටතේදී සාමාන්‍ය මේ වගේ කෙනෙකුට අවශ්‍ය කරන විදිහක උපසම්පදා භික්ෂුවට ලියපොතක්. සාමාන්‍ය තොරතුරු ටිකක් තියෙනවා. ඉතින් මම මේ ඒක ෆොටෝස්ටාට් කරපොල තියෙනවා මම ගෙනාවේ නෑ. මට පුළුවන් කාට හරි ඒකට රෙෆරන්ස් එවන්න පුළුවන් මේ. හැබැයි දැන් මේ පොත තියෙනවා PDF කරලා. මම හිතන්නේ ආතාපියේ කිය හරි මොකක් හරි නේරු කරන සංසිගේ පොත් ඔක්කොම මගේ PDF කරලා තියෙනවා. එහෙම කෙරුවොත් ඒක බලන්න ඒකේ පුළුවන් මොකද්ද මේ විකාල භෝජන පිළිබඳව මේ වගේ සභාවකට සන්තෝෂ වෙන්න තොරතුරු ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඒක දිගටම Taman හිතේ තියාගෙන ඉන්න ඕනේ. පුළුවන් තරම් මේ ආරසා වෙලා කටයුතු කරන්න. අබ්‍රහ්මචර්ය කියලා කියන්නේ සංසන්දනය කරන්න පුළුවන් මෙතන කාමීත්‍යාචාරය සහ අබ්‍රහ්මචර්ය අතර වෙනස කාම මිත්‍යාචාරය කියලා කියන්නේ කාම ආචාර ධර්ම යටතේදී කාම සේවනය කරාට කමක් නැහැ. ඒ කියන්නේ විවාහක දෙතෙක් අතර හෝ ආචාර ධර්ම යටතේදී කාම සේවනය කිරීම කාම මිත්‍යාචාරය කැඩෙන්නේ නැහැ. නමුත් මේ වගේ තැනට අපම අබ්‍රහ්මචර්ය කියලා කියන්නේ එහෙම කාම ආචාර ධර්ම යටතේදීවත් කාම සේවනයකට යන්නේ නැහැ. ඒ නිසා Brahmacharya ජීවිතය කියලා කියන්නේ දෙවන්නේක් නැහැ. කාමයේ කියනක බුදුචාන් වහන්සේ අර්ථ දක්වන්නේ මේ මෙතනදී දෙදෙනෙක් දෙදෙනෙක් විශ්ින් කරන ග්‍රාම්‍ය වූ දියකෙසින් හමාන කළ යුතු මෛතුන සේවනයේට කාමයේ කියලා කියනවා. ගොරෝසුවට. ඒ කියන්නේ උත්කෘෂ්ඨම මට්ටමේ. ලේස මට්ටමින් කියනවා ඇහැට රූප වර්ණ රූප දැකීමේ ආසාව සංතරපණය කිරීම දර්ශන කාමී කියනවා. කනට විවිධාකාර සද්ධාහන්න කැමති ඒ සද්ද ඇහිීමේ ආශාව සංතරපණය කිරීමටත් කාමී කියලා කියනවා. සවන කාමී. ඊගාට සමුල්ලේපන කාමය, වෛරුපාසාන පිළිබඳ කාමය, සංගණිකාව සඳහා ඇති කාමේ පිරිසත් එක්ක එකතු වෙන තැන කාමේ මේ විදිහට ඒ කාම ಜಾති සියුම් වශයෙන් බෙදනවා අර මෛතුන කාම වශයෙන්ට යන්නේ අර වගේ ඇහැ පිළිබඳව වගේ තියෙන පුංචි පුංචි මේ ශික්ෂා එහෙම නැත්නම් අපි කියන්නේ විනය රකින්න නැති කෙනා අන්තිමට ගිහිල්ලා ඒ හරහා අන්තිමට කාමීත්‍යාචාරය කියන්නේ මෛතුන සේවනට පවා පෙරලෙනවා ඒ නිසා මේ ඒ රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාව, ගන්ධ බලන්න, රස බලන්න තියෙන ආසාව හැකිතාක් අවධාන භයානක කාම මිත්‍යාචාරයට දොරවල් ඇරලා දෙන දෙයක් යොමු කරන දෙයක් කියලා අරසා වෙනේ කරන්න ඕනේ. නමුත් ඉතින් ශික්ෂා පදේ කැඩෙන්නේ. ඇහැට ලස්සන රූප බලන තියෙන ආශාව නිසා රූප බැලුවට ශික්ෂා පදේ කැඩෙන්නේ නැහැ. නමුත් අන්තිමට ගිහලා ඒකෙන් අමාරුවට වැටිලා ඒ කාම කාමිත්‍යාචාරය හෝ එහෙම නැත්නම් සබ්‍රහ්මචාරී කෙනෙක් කැඩෙන්නේ මෛතුන සේවනයේ. ඒ මෛතුන සේවනය හරහා දක්වා යන්නේ අර පොඩි වෙයි. ඒ නිසා අර මේ කිනිපෙන්ඩලෙන් බැට කාපු එක කනමැදිරටත් බයයි වගේ පුළුවන් තරම් ආරසා කරගන්න එකයි තියෙන්නේ. එතකොට විකාල භෝජන ශික්ෂාපදේ පිළිබඳව මේ වෙලාවේ දල වශයෙන් කියන්න තියෙන නිකන් කෙටි වශයෙන් සාමාන්‍ය ගිහියක් වශයෙන් තීරුම් අරගන්න ඕනේ. හැන්දාවට එලකිරි දී කිරි කැප නැහැ. බටර් ගිතෙල් කැපයි. ඒ කියන්නේ ගවයාගෙන් ගන්න ආහාරවලමයි. නමුත් ඔය ඒ ඒ ශික්ෂාපල්ලි පිළිබඳ විශේෂඥයෝ පවා චීස් කියන එක තියෙන මේ දෙක මැද කැපද අකපද කියන එක දෙපැත්තට දාලා තියෙනවා. චීස් කෑවට කමක් නැහැ කියන පිටසක් තියෙනවා. කෑවට කමක් තියෙනවා කියන පිටසක් තියෙනවා. එතනින් ගියාම අපි සත්තු මංශ මංච ඕමාක කියලා කියන බැදි පිටි හාල් පිටි වලින් හදන දේවල් මස් මාළු ඒ වගේ දේවල් ප්‍රධාන ආහාර විදිහට ගන්නවා ඒව හැන්දවරට ගන්න 12න් පස්සේ ඉරාවරට ගියාට පස්සේ ඊළම් පසක් කර ගන්නවා තමයි පිපාසාවක් දැනනොත් බඩගින්නක් දැනනොත් ඒ සඳහා අමාරු කෙනෙකුට චතුමදුර ගිතෙල් මීපැණි බටර් හකුරු ඇතර කලවම් කරලා හදන චතුමතුරු පාවිච්චි කරනවා. ඉතින් ඒ විදිහට තමයි සංඝ ජීවිතයේදී මේ ප්‍රශ්නවල පිටතොර ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක mm, මම දන්නේ කියලා කියලා කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. විස්තර සහිතයි. නමුත් දල වශයෙන් මතක තියාගෙන ඉන්න staple foods ප්‍රධාන ආහාර අපි දවල් ආහාරය සහ උවිත නැග්ගයි කියන අතරමැද මිසක් අයින් මේ පිට කාලවල පාවිච්චි කරන්න බෑ. හුඟක් වෙලාවට මේක වර්ධ ගන්න කට්ටිය මේ කිරි ආහාර ගැනීම. ඒකට කිට්ටුවෙන් යන චීස් වර්ග තමයි සෝයා කිරි හුඟක් වෙලාවට ප්‍රශ්න කරන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේ මේ එලකිරි වල වගේ ඒව නැති නිසා. ඉතින් ඒ වගේ අර පුංචි පුංචි සියුම් අර්ථ ભેද මේ ලෝකේ ඉස්සරහට යන්න යන්න යන්න යන්න වර්ණ ගන්න වෙනවා. ඒ නිසා Taman ගත කරන ආචාර්යවරයා යටතේ ඒ ස්ථානයේ පවත්තන නීති ටික රකින්න එක තමයි සාමාන්‍ය මේකෙදි කරන්නේ. ඒ නිසා ඒව පිළිබඳව තැනක ඉන්නකොට අසාධන ගන්න ඕනේ. මෙහිදි මතක තියාගන්න කිරි ආහාර ගන්න එපා. ස්ටේපල් ෆුඩ්ස් ප්‍රධාන ආහාර ගන්න එපා. අනිකුත් මේ ගැළපෙන දේවල් ගිලම්පසර ගැළපෙන දේවල් දාල් දාන්නෙන් පස්සේ ඊට නගින්න ඉස්සර වෙලා අතරමැද කාලය ගතර කමන්නේ. වස්තුවේ වස්තුවේ සිද්ධි දෙකට ගන්නේ තරමක් එක සමාවනාගෙන මගේ භාවනා පසුගතවන වකට පිළිහිව නොවැදෙන මා සම්මදා උපදවා ප්‍රයක් භාවනා කරන්නේ දැනට මාත් බෑස්ට පාරාන්තියක දෙකක් විගත අධිනිමකට දැන් දරුවෝ දැනට තිබේ මේ සත්‍යයෙන් මගේ හැටියෙන් ඒ කියන්නේ ඇක්ටිවම නොකර භාවනා දිගට සම්පූර්ණ ආවා. පස්සේ භාවනාව හදන්නේ මේ සත්‍යයේ නිරතුරුව පවතින දෙයක්. මේ සත්‍යයේ පෙර මා අනාවරණ භාවනාව කුසු නොදැන මතකින් කරන අපරිමිත සම්මත දතදී. නැවත කුසු නොදැන. සිහියෙන් දැක්කාකාර සිද්ධ විකාරය. මේ ප්‍රශ්න කරුට පුළුවන් තව දවස් 3-4ක් විතර මේ විදිහට කාලසටහනේ 14ක් 16ක් විතර වගේ සතියෙම ගත කරලා මේ 8ක් 10ක් විතර වගේ අපි කියන්නේ නිදාගෙන වගේ වැඩ කටයුතු කරලා භාවනා මනස කාර්ය වැඩි කෙරුවට පස්සේ හැබැයි කැපිපෙන විදිහට වැඩි කරාට පස්සේ අර යන්න පුළුවන් තැනට යන්න පුළුවන් නම් හිතා ගන්න පුළුවන් ඒකේ ස්ථිරහානියක් වෙලා නැහැ කියලා. දැන් මේකේ කියන විදිහට පැයක් භාවනා කරනවා පැය 23ක් කෙලස් වඩනවා. සාර්ථකව පැය 23ක් කෙලස් වඩලා තිනවා. ඉතින් කෙලස් සෑහෙන වැඩක් කරලා තියෙනවා. බර භාවනා කඩලා දාලා තියෙනවා. ඒ නිසා ගෙදරින් ගියාට පස්සේ ආයෙ සැරයක් බලන්න ඕනේ. පැය 23ක් කෙලස් වඩන්න අපි කොච්චර වහමහන් තියනවාද කියලා. ඒතිෙදිත් අඩු ගන්න මේ වගේ තැනකට ආව එකටවත් වඳින්න හටිනවා. මොකද ඒ තරම් අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්නේ. කොහොම හරි කරලා අර කෙලස් දෝස් එක දෙන්න හදනවා දවල් අරගෙන. ඒකල කියනවා ඒක පැයෙන් අර ඔක්කොම හොදන්න බැරිද කියලා. පැය 23ක් මඩේ දානවා පැයක් හොදනවා. බනිනවා කියලා හිතන ඇති මොකද මං වගේ මිනිහෙකුට නම් එහෙම කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට එකකින් ගැලවෙන්න බෑනේ මං කොච්චර බැන්න නමුත් එහෙම හිතලා එහෙම කල්පනා කරලා බලන්න එහෙම තියේදී අඩු ගන්න දවසට පැයක් ගොරෝ ගොරෝ හරි බුදියන්න වෙන් කරගත්ත එක ලොකු දෙයක් ඒ එච්චරයි අගේ කරන්න තියෙන්නේ මොකද මේ කෙලස් කියන જાතිය අපිට කෙලිමුත් පහර දෙනවා වක්‍රවත් පහර දෙනවා ඒ නිසා අපි දවස් පැය 23ක් මේ විදිහට කෙලස් එකතු කරගෙන ඉඳද්දී අවුරුද්දක කාලයකට පස්සේ මේ වගේවත් ප්‍රකාශයක් කරන්න හෝ යදන්න පුළුවන් වෙච්ච එක ගැන සතුට වෙන්න පුළුවන්. නමුත් මේ ගැන ඉස්තර ප්‍රකාශයක් කරන්න මේ රිට්‍රීට් එකේදී අපි යොදන විදිහට පැය 18ක් 14ක් ඒ වගේ කාලයක් සක්මනට පරියන්කිට එදිනදා වැඩවලට යොදලා තියෙනවා. අන්න ඒ විදිහට දිනචරියා වෙනස් කරලා බලන්න. එතකොට Tamanට මේ වගේ දෙකකින් හම්බෙන ඒ හොඳ බලපෑමත් එක්ක තමයි සලකා බලන්න මේ දැනට ට්‍රිට් එක පටන් ගන්න කාලේ නිසා එච්චර මේක විග්‍රහ කරලා තොරතුරක් හම්බ වෙන්නේ යොදලා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා තව දවස් කීපයකට පස්සේ ලැබෙන අත්දැකීම මේ කොලෙත් එක්කම අහුනලා ආයෙත් ඉදිරිපත් කරන්න කියලා ප්‍රශ්නයක් විදියට. සතිය නැහැ. සතිය නැහැ. නෑ නෑ ඒ කියන්නේ හැම කෙනෙක් ළඟම යමක් කරන පූසෙක් මීයක් අල්ලනකොට තියෙන සතියකුත් තියෙනවා. ඒ වගේ එකක් නෙවෙයි අපි මෙතෙන්දි කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන් කරන වැඩේ ප්‍රයෝජනෙයි කියලා එකක් තියෙනවා. ඒ වගේ මේ කරන වැඩේට මේ අව කොච්චරක් අවදියෙන් කටයුතු කරනවද කියන එක. ඉතින් ඇත්තටම අපි භාවනාමත් රිට්‍රීට් එකේ ඉඳලා ගියාට පස්සේ වෙනදට වැඩිය සතියකින් වැඩ කරනවා. නමුත් කවදා හරි සතියෙන් ඉන්න කෙනෙකුට තේරෙන්න පටන් අරගත්තොත් මේ විදිහට කියනකො සතියෙන් අදිෂ්ඨාන කරන යනවා උදේ ගෙදරින් යනකොට. මම මේ මේ වෙලාවේද සතියෙන් අපව එන්න බලනවා කියලා ගතපච්චාගත වගේ. එතෙන් දිහාට පස්සේ ගෙදර ඇවිල්ලා බැලුවට පස්සේ මම මෙන්න මේ ටික සතියෙන් හිටියා මේ ටික හිටියේ නෑ. මේ ටික හිටියා මේ ටික හිටියේ නෑ කියලා බුක් කීපින් එකක් කරන්න පුළුවන් නම් අර කවදා හරි තේනවා අසතිය අහුවෙන්න පටන් ගන්නවා. සතියේට අසතිය අහුවෙන්න පටන් ගන්නවා. අන්න එදාට තමයි තේරෙන්නේ කොච්චරක් අපි මේ සතිමත්ව වාඩිලා හිටියත් ඒකෙන් කොච්චර කොටසක් අසතියට යනවද කියලා. ඒ කියන්නේ මේ වෙලාවේ ඉඳලා නැහැ මේ වෙලාවේ සද්දහලා තියෙන කියා. ඒ බැලුව බැලමට පේන්නේ චරිතයේ දූෂණය, චරිතයේ දුර්ලභතාවයක. ඇත්තටම ඒක ලොකු ලොකු චරිත ලක්ෂණයක්. තමන්ට තමන් අසත්‍යමත් ප්‍රමාණයේ ප්‍රමාණ වෙන්න පටන් ගන්නවා. ප්‍රමාණ කරන්නේ. අන්න එදාට තමයි අපි තේරුම් අරගන්නේ අපි මේ ඉඳගෙන භාවනා කරනවා කියලා කිව්වත්, සක්මන් කරනවා කියලා කිව්වත් කොච්චර වෙලාවක් හිත පිටපැන්නද කියලා. ඒක මම මේ නරකක් පෙන්නන්නට නෙමෙයි හදන්නේ. අන්න ඒ හරහා තමයි අපිට තේරුම් අරගන්න පුළුවන් වෙන්නේ මේ කෙලෙස් අපිට පහර දෙන්නේ ඍජුව නෙවෙයි. වක්‍රකම වලට. එහෙම නැත්නම් අපි කියනවා නම් කෙලෙස් අපිට පහර දෙන්නේ මේ සම්ප්‍රදාන කුල යුද ක්‍රමයේ නෙවෙයි. ගරිල්ලා ක්‍රමයට. අපි දන්නේ පැය ගණන් වැඩේ කරන්න ගියාට වැඩේ වෙලා නැහැ. අහන්න එහෙම ගිය දවසේ තේරෙනවා කොච්චර අවදි සතියක් තියෙන්න ඕනද තමන්ගේ චිත්තසංතානය මේ උදේ පටන් ගත්ත එක මෙතෙන්ට නැකමම පිරිසිදු ගෙනිච්චා කියලා එක තේරුම් ගන්න. ඉතින් ඒකේ උත්කෘෂ්ඨ මට්ටම් පෙන්වන්න පුළුවන්. හොඳට භාවනා කරලා ආනාපානෙ සම්පූර්ණයෙන්ම නැත්නම් ආනාපානෙ දැනෙන්නේ නැති මට්ටමට ගෙවම් කරලා කිසිම ප්‍රාර්ථනාවක් මොකුත් නැතුව කොච්චර වෙලා හිත පාත් ගන්න පුළුවන්. අන්න ඒ ටික නම් කීයට හැකි කෙලස් මොකුත් නැහැ ප්‍රාර්ථනා මොකුත් නැහැ කර්ම ගෙවිල්ලකුත් නැහැ කර්ම රැස් කිරිල්ලකුත් නැහැ සුද්ධ අවස්ථාවක්. අනිදෙන ගියාම කොච්චර අපහසුද බලන්න ඒක අඩු ගන්න පෑද්දකටත් පාත්තන්න. ඒ අනුව අපි තේරුම් අරගන්න ඕනේ මේ හිත හේතු කරුණු දක්වන්නේම හැම වෙලාවෙම උත්සාහ කරන්නම කෙලෙස් හදාගන්න. ඉතින් අපි ඒක දිහා ඒකට උඩගිර දෙන විදිහට ඒකට උල්පන්නම් දෙන විදිහට කතා කරන්න අරකයි අපි බලන්න ඕනේ ඒක දිහා රහසොත්තු සේවාවක් කවුරු හරි දාලා මේ චිත්ත වීතිය චිත්තසංතානයේ චිත්ත ප්‍රවෘතිය කොච්චර වෙලාවකට මේ සතිය කියන ලයිට් එක දාලාද අපි වැඩ කරන්නේ නැත්නම් අන්ධකාරයද වැඩ කරන්නේ කියලා. අන්තිම කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේ කෙලෙස් වැඩ කරන්නේ කෙලින්ම කියලාම නෙවෙයි වක්‍රව වැඩ කරනවා. ඒ නිසා Taman පිළිබඳව නැස්චාර්ත්‍ය හිතන්න හදනවා කියන එක නෙවෙයි මම කියන්නේ හොඳ බුක් කීපින් එකක් කරන්න කියලා. හොඳ පොත් තබා ගැනීමක් කරන්න. එතකොට තේරෙන පටන් අර ගන්නවා. කොච්චර තණ්හාවක්, කොච්චර මානයක්, කොච්චර දෘෂ්ටියක්, කොච්චර අසතියක් දවස ප්‍රක්‍රියාත්මක වෙනවා. ඒක දැනෙන්න දැනෙන්න උඟව දෙනකොට ලැජ්ජ හිතෙනවා. නමුත් ඒක නෙවෙයි. ඒක දැනෙන්න දැනෙන්න තේරුම් ගන්නවා මේ කෙලෙස් වල තියෙන වංචනික බව. ඒක අත්‍යවශ්‍යයි මේ ආධ්‍යාත්මික ගමන. වැඩක් කරනකොට ඒකෙන් දිනයි කරනකොට අපිට සම්පූර්ණ අවධානය ඒකටම තියෙනවා. අපි හිතපොඩේටවත් යන්නේ නැහැ. මේක යම් ප්‍රමාණයකට සතිය කියන කියන්න බැරිද ඒකද ඒ කියන්නේ අවධානය සම්පූර්ණ සිද්ධ කරලා ඒකත් කරනවා ඒක භාගයක් දෙනවා ඒකයි ඒකකොට ඒක සම්පූර්ණ මම අර දාපු දර්ශනේ මං කියනවා කැරලෙන්නේ පෙරල නැතුව බලලෙක් මී අල්ලන්න දඟලනවා ඌ අපිටත් වැඩිය දක්ෂයි ඌට බින් සිද්ධ වෙනවනේ ඌට සතිය තියෙනවනේ නැත්නම් බැංකුවේ කවුන්ටරයට ගියාට පස්සේ අපි කියනවා මම රුපියල් ලක්ෂයක් විත්ඩ්‍රෝ කරනවා. විත්ඩ්‍රෝ කරන වෙලාවදී ඒ ඉන්න නෝනා අපිට රුපියල් 100 කල ගණන් කරන්න එපායි. දැකලා තියෙනවා ගණන් කරන්න හැදී. ඒ ගණන් කරන වෙලාවේ සතිය නැතුව ඔය කියන විදිහේ සතියක්ද තියෙන්නේ මොකද්ද තියෙන්නේ? කුළුවට පොල්ලෙන් ගැහුවත් පිට යන්නේ නැහැ නේ. මොකද පිටික රුපියල් 100ක් දාන්න එපායි. පොඩ්ඩ වැරදුනොත් ඒ නිසා ඒක ගණන් කරනකොට ඒ තියෙන මේකෙදී ඇත්තටම කියනවනම් යාළු පයිතු පාංශකක් පාත්තන්න බෑ. එයාගේ ජොබ් එක කරන්න අපි සම්පූර්ණ ඉඩ දෙන්න ඕන. ඒ නිසා කවුන්ටරේ ඉඳදී නෑදෑ හම්බෙන්න තහනම්. යාළුකම් කරන්න බෑ. ඒ මොකද එතකොටත් තියෙනවා යදවුමක්. ඒ ඉදුමේ තියෙන තද තණ්හාවක් සමහරවිට. ඉතින් තද මාන්නයක්. තද දෘෂ්ටියක්. හැබැයි වැඩේ නම් සූද්දෙටම සිද්ධ වෙනවා. එනිසා යුද්ධ යුද්ධ යුද්ධ කරන්න ගියාට පස්සේ මේ මිනිස්සු ඒ පොඩ්ඩ වැරදුන තමන් මැරෙනනේ. එතෙන්ද විශාල ඒවට මිච්ඡා සතිය කියලා කියනවා. ඒකයි සම්මා සතිය කියන එක. සම්මා සතියදී කරන්නේ තණ්හාමාන දිට්ඨි ප්‍රමාණ කරලා පෙන්නනවා. අයින් කරන්න උදව් කරනවා. ඒවා ගුලි කරන්න දෙන්නේ කෑලි කෑලි ගලවලා දානවා. අර කියන එකමකතාවේදී අර ඔක්කොම කැටු කරලා ගොනු කරලා හොඳ ලස්සන තණ්හාවක් හොඳ ලස්සන මාන්නයක් හොඳ ලස්සන දිට්ඨියක් හදලා දෙනවා ඒක කරනකොට බලන්න ඕනේ කොහෙන්ද මේ මොටිවේෂන් එක එන්නේ කියලා. නිවන් දකින්න නෙමෙයි. බලලා මීයේ කල්ලන්න දඟලනකොට නිවන් දකින්න නෙමෙයි. සල්ලි ගණන් කරනකොට නිවන් දකින්න. මේ වගේ දවසක් ඇතුළත පැබ්ලෝ පිකාසෝ අර චිත්‍රයක් අඳලා අර මේක දිගේ පිටිපස්සෙන් පිටිපස්සට ගියයි කියලා කතාවක් තියෙනවා. ඒක ඒක තමන් සත්‍ය කියලා ගණන් කරලා තියෙන්නේ අපි හැදිච්ච පරිසරයේ හැටියට අපි හැදිච්ච මේ ආර්ථිකයේ හැටියට. නමුත් කල්පනා කරලා බැලුවොත් ඒ නැඹුරට කියලා කල්පනා කරලා බැලුවොත් ඒ සල්ලි ටික තමයි හොයලා ඒක පාවිච්චි කරන්නේ මූලික අයිතිවාසිකම් සඳහා විලිවහ ගන්න නම් ඇඳුම ළමයි කතා නෑ මෙතන. බඩ බඩගින්න තමයි ගන්න නම් ගියකට හෙවිල්ලක් ලබා ගන්න නම් ඒ මනුස්සයාට ඒකට ඒකට අපි අනුකම්පා කරන්න ඕනේ. අපි මේ ටික හොයන්නේ සුඛභෝගීත්වයට නම්. පාරිභෝගිකත්වයට නම්. කියා පාණ්ඩ නම්. මාන්නෙට නම් ඉතින් ඒකවල තියෙනවනේ මේ එතකොට එතකොට ඒක සතියෙන් වර්තකතනේ දෙන්න හදනවා කියන්නේ තන්නේ කර ක්ලේශයක් තනි කර මායාවක් තනි කර වංචනික ධර්මයක් තනි කර ෂටගතියක් අපි මේ ක්‍රමයට තමයි මම යම පෝෂණය කරන්නේ මම යාට එහෙම දෙල්ලම් කරන්න දෙන්න නරකයි. අර කියන්න ඕනේ උඹට ඔබේ මූලික අවශ්‍යතාවයන් සඳහා අපි රජපෞල් වලින් අපි හම්බ කරනවා. නමුත් මේ විදිහට එලවෙලව හම්බ කරන්න හදන්නේ ඇත්තටම මූලික අයිතිවාසිකම් සඳහා නැත්නම් සුඛභෝගීත්වයේද? පාරිභෝගිකත්වයේද? අල්ලපු ගෙදරට පෙන්වන්නද? ඒක කරන්න කියලා අද මොකද ලෝකෙට වෙලා තියෙන්නේ? ලෝකෙ අනිත් එක තමයි ඔය යන ගමන්ට බ්‍රේක් තියනවාද? ඒක තමයි භයානකම දාහකත්වේ. ඒ තමයි භයානකම බැගෑ ගතිය. ওই ගමනේ බ්‍රේක් නෑ. ඔක සත්‍යෙමුත් ආඩ්‍ය කරන්න යන්න ඕනේ. අපි හිතා ගන්න තියෙනවා මේ දේ කරන අයෙන් කාටද නම්බුව? නම්බුව මායයටයි කෙලෙස් වලට. වහින්දින්නේ මායයට තමයි. කෙලෙස් වලට තමයි. ඒ නිසා අපිට සීමාව දන්නවා නම් මේ ටිකට යනකම් අපි මූලික අවශ්‍යතාවයන් මූලික අයිතිවාසිකම් මෙතනින් එහාට අතිශෝක්තිය මෙතනින් එහාට සුභභෝගීත්වය මෙතනින් එහාට මාන්නේ කියලා දන්නවනම් මම කියන වටිනවා. ඇතුලේ. ඒ වෙනසෙන් තණ්හාමාන දිට්ටි දන්නවනම් මම මේ ටික මට ඇත්තට මේ ටික ඇති නමුත් මම ටිකක් වැඩිපුර හම්බ කරනවා මට අසවල් බඩුව ගන්න ඕන අසවල් ඒ ඒ බවවත් දන්නවනම් මෙහෙට බ්‍රේක් තියෙනවා උද්දැනයට තියෙන බ්‍රේක් නැහැ අවශ්‍යතාවය ඉවර වෙලා අතිශෝක්තියට යන තැන බ්‍රේක් නැහැ ඒ ප්‍රත්‍යඥය කියන එකේ ඩෙෆිනිෂන් එක එතන තමයි තියෙන්නේ අතෙන් යනකම් අපි සතියෙන් නෙවෙයි අනුකම්පා කරන්නේ ධර්මතාවයක් විදිහට මේ මනස බඩරතාව කරන්න එපායි අතනින් එහාට ගිය ගමන් කරන දේ නිසා කියන්නේ පරිසරයේ දූෂණය වෙනවා, චිත්ත දූෂණය ඇති වෙනවා, පවුලේ අසමගිය ඇති වෙනවා, Taman වැරදි දෙයක් සාධාරණීකරණය කරනවා. ඒ නිසා පුදුමාකාර අවුලක් ඇති කරනවා, ටෙන්ෂන් එකක් ඇති කරනවා, මානසික ආතතියක් ඇති කරනවා. මොන බව දැනේ. ඒට හේතු කුමක්ද? ආනාපාන භාවනාවේදී නාසිකාග්‍රය පිටින් කරන හේතුක දැනීමට විවිධ සත අපහසුතාවක් දැනේ. ඒක හේතුව කරුණාවෙන් පහදා දෙන්න. ඒ ආනාපානයේ විස්තර කියමින් තමයි පළවෙනි එකටත් එළිය වැටෙන්නේ. අපිට මේ අරමුණක සූර භාවය අරමුණක් කෙරෙහි වශී භාවය වැඩෙන්නේ ක්‍රමිකව. ඒ නිසා අපි ඉස්තරලාම් බලන්න ඕනේ කොහොම හරි කමන්නේ අරමුණත් එක්ක සම්බන්ධ වෙනවා මිසක් අරමුණ විස්තර හොයන්න බලන්න යන්නේ නැහැ. අපි ඒ නිසා ආනාපාන සති භාවනා කරන කෙනෙක් නම් ඉඳගෙන වාඩි වෙලා සමබරව හිත පවත්නකොට ආනාපානයේ ස්වභාවයෙන් මතුවෙනවා නම් Taman දැනගන්නවා මේක සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, දැන් මගේ හිතේ තියෙන හුස්මේ. එතකොට හුස්ම විතර මොකක්වත් දන්නේ මේ වෙන කරදරයක් නෙවෙන බව දන්නවා. ඊට පස්සේ මේ විදිහට හුස්මෙම පවත්නකොට යාර දන්නවා මේක ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි. මේක ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි. හුස්ම දැනගත්තට පස්සේ තමයි ආශ්වාස ප්‍රස්වාස දෙක වෙන් කරන්නේ. ඊට පස්සේ මේ ආස්වාසය දැනගන්න පුළුවන් ප්‍රස්වාසය වෙන් කරලා උණුසුම සිසිලස නිසා, දිග කොට ගත නිසා, නාහය හැපෙන තැන් අනුව අන්න වගේ විස්තර වලට යන්න ඕන කරලා තියෙන්නේ. පළවෙනි පළවෙනි පියවර සහතික වුණාට පස්සේ පටන් ගන්නකොටම හැපෙන දඩ බලන්න ගියොත් පටන් ගන්නකොටම ආනාපාන වෙනස පටන් අරගත්තොත් ඒ කියන්නේ කවදාකවත් ඒ ආනුකුබ්බි වැඩපිළිවෙල දන්නේ නැතිකම නිසා මිරිකල් අල්ලන්න යාම නිසා වෙන වැඩක්. ඒ සක්මන් කරනකොට විනාඩි 5ක් විතර දුර බලන්නත් එපා ළඟ බලන්නත් එපා භාවනාව කරන්න එපත් එපා. එහාට මෙහාට ඔහේ නිකන් ඇවිදින එකයි කියන්නේ. මොනම මොනම අරමුණකටත් හිත දාන්න දුර. එතකොට ඒක ලෙවල් බලනවා මේ සාමාන්‍යයෙන් පොළවේ ඇවිදින එච්චරයි. ඒ කරගෙන යනකොට වේගය මොකද්ද? වැඩිම මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කොතන කොයිතරම් දුරක් බලාගෙන යනකොටද කියලා ඒ පළවෙනියම මේ තමයි මේ මේ රූප වලින් සද්ද වලින් වෙන් වෙලා ශක්මන්ට හිත යනවා කියන එක තහවුරු කරන්නේ නැතුව වැඩි විස්තර වලට යන්න ගියොත් හරි අමාරු ඒක නිසා වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ ගමන හදිසි කියලා තර්ඩ් එකේ පිකප් එක දෙන්න එපා වාහනේ ස්ටාර්ට් කළා ෆස්ට් එකේ පිකප් එක දීලා සෙකන්ඩ් එකට දාන්න. පොඩ්ඩකට උනත් කමන්නේ. සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාන්න. ඊට පස්සේ টොප් එකට දැම්මම කමන්නේ. අදිසි කියලා එක පාට টොප් එකේ ස්ටාර්ට් කරන්න පටන් අරගත්තොත් පල්ලමක නම් ඇත්තට හරියන්නත් ඉඩ තියෙනවා. ඒත් එන්ජින් එකට හොඳ නැහැ. එන්ජින් එකට හොඳ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම එක පොඩ්ඩකට හරි টොප් එක ෆස්ට් එකට දාලා වාහනේ හොල්ලාගෙන ඕනේ සෙකන්ඩ් එකට දාලා. සෙකන්ඩ් එක දාපු ගමන් තර්ඩ් එකට දැම්මම කමන්නේ. නමුත් හදිසි කියලා තර්ඩ් එකේ පිකප් කරන්න හැදුවොත් වැඩි කල් කරන්න බෑ. ඉතින් අල් වාහන යාළුවෙක් නම් ප්‍රශ්නයක් නැහැ. යාළුවෝ ණයට ගත්ත වාහනයක නම් තර්ඩ් එකේ දැම්මම ප්‍රශ්නයක් නැහැ. තම තමන්ගේ වාහනේ නම් මතක තියාගන්න. ඉතින් ක්ලච් ප්ලේට් අනම්මනම් සල්ලි තියාන වැඩේ කරන්න ඕනේ. ඒ නිසා මේ පුත්‍රජානද කියලා තියෙන අනුපූප්ප දික්කා අනුපූප්ප කිරියා අනුපූප්ප ප්‍රතිපදා. ඒ අනුපූර්ව පිළිවෙල දන්නේ නැත්නම් රස ලබන්න බෑ. ජා භාවනා ජීවිතේ ඒක විනෝදාංශයක් විදිහට රස කරන්න බෑ. ඒ නිසා ඒ භාවනාවෙත් අනුග්‍රහය එනකොට තමයි අපි ගැඹුරට බහින්නේ. සාර උපදේශ මූලික පන්තියේදී බොහෝ ප්‍රවේශමෙන් උපදෙස් දෙන්නේ මෙන්න මේ විදිහට යන් කියලා. ඉතින් අර භාවනා කරන යනකොට තමයි ඊය හරිය නිසා අද එතනින් පටන් ගන්න හදනවා. ඒ වැඩි හරියන්නේ. ඒක නිසා වෙන්නේ බලාපොරොත්තු සුමුවීමක් වෙනවා. ඒ වගේම අර තාක්ෂණය පිළිබඳව විශ්වාසය බිඳෙනවා. ඇත්තටම තාක්ෂණය පිළිබඳ විශ්වාසය බිඳෙන්නේ එයා මේ මාත්‍රාවට කරපු නිසා වෙලාවටම කරපු නිසා. දැන් දොස්තර කෙනෙක් බෙහෙත් ටිකක් දුන්නාට පස්සේ උදේ දවල් හවස කෑමට පෙර කියලා හරි ලියලා දෙන එක මේ අතුණු මේක කරගත්තොත් මොකද වෙන්නේ? වැඩට යන්න තියෙන නිසා කියලා උදේ තුනම අරගෙන ගියොත් ඒ හරියන්නේ නැහැ. ඒකෝට ඊට පස්සේ දොස්තරට බැන්නොත් බෙහෙතට බැන්නද? හරියන්නේ. එනිසා ඒ ක්‍රමයට යන්න ඕනේ ඒක ඇත්තට ඒ ටික ඉගෙන ගන්න මම හිතනවා හොඳටම පුරුදු වෙන්නේ අනාගාමී වුණාට පස්සේ. මේ මේ කියන විදිහේ මේ මේ ක්‍රමවේදය ඉගෙන ගන්නේ ඒකම කාට හරි මේ පටලවා ගන්න නැති වෙන්න කියලා දෙන්න සෝවාන් වෙන්න කරන වැඩ පිළිදු ඒක අහුවෙන්නේ නැහැ. මේක මොකෙන් හරි කමන්නේ වැඩේ කරගෙන යනවා. ඊට පස්සේ සකදාගාමී වෙනකොට අනාගාමී වෙනකොට එන්නේ ඒකම නැවත කරනවා. නැවත කරනකොට ගැඹුරක් තේරෙනවා. ඒකට තේරෙනවා අරකේ මේ ක්‍රමයක් තියෙනවා, කලාවක් තියෙනවා. අන්නේ කලාව අහුවෙලා නෙමෙයි පළවෙනි සැරේ කරලා තියෙන්නේ. පොට්ටෙට වගේ. ඊට පස්සේ කලාව අහුනට පස්සේ උන තව එකක්. කොහොම හෝම පිරිසිදු වීමක් වෙන්නේ. ඒ නිසා මේක විස්තර කරන එක විතරයි කරන්න පුළුවන්. මේක වැරද්දක් නෙවෙයි. කාකටත් වෙන දෙයක්. නමුත් මේ හදිසි වීමෙන් කොරස් කටේවත් අතදා ගන්න බැරි වෙන නිසා ඉවසන්නා නිවන් දකි කියලා මේ වැරදිම නැවත ආයෝජනය කරගෙන ඉවසිල්ලෙන් යන එකයි කරන්න තියෙන්නේ. So exactly we have finished one and a half hours, so we have another 30 minutes. Those who wish to uh, take the opportunity to raise question in English, either in terms of questions or topics to uh, suitable for the discussion, so that we can make use further 30 minutes or one hour. So I cordially invite to, if there are any question in English medium. Okay, it seems there are no questions, so we can make use the time for walking meditation and we will be uh, sitting in at uh, 4 o'clock. So that means we have almost one and a half hours for a, a break and walking meditation. Thank you very much for the participation. Teruvan Sarnai Shirudanaro.